ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි බොහෝ කාලකට පසු අපට අවස්ථාව ලැබුණේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඉගෙන ගනිමින් තම තමන්ගේ නිවන් මඟ උපදවා සම්පූර්ණ කර ගැනීම පිණිස කලියුතු දේ කුමක්ද කෙසේද ඒ කරන්නේ කියන කාරණය ගැන කතා කරා අපි කලින් වැඩසටහන්වලදී දිගටම කළෙත් එය. අපි දිගටම කළ යුත්තේ තේමයි. නිවන් මඟ පාද ගන්නටත් නිවන් මඟ සම්පූර්ණ කර ගන්නටත් මොනවද කරන්න තියෙන්නේ? ඒ දේ කොහොමද කරන්නේ කියලා ඉගෙන ගනි. එතකොට නිවන් මඟ පාද ගැනීම පිණිසත් ඒ සම්පූර්ණ කර ගැනීම පිණිසත් කලියොත් දන්නේ නැත්නම් ඒ දේ කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ධර්මයෙන් කිසිම අර්ථයක් අපිට ලබන්න බෑ. අපේ ධර්මයේ තියෙන දහම් කරුණු දැනගෙන ඉඳීම තියෙන්න පුළුවන්. දහම් පාට ඉගෙනගෙන තියෙන්න පුළුවන්. ඒව මතක තියෙන්න පුළුවන්. යම් පුණ්‍ය ක්‍රියා කරන්නත් පුළුවන්. නමුත් එපමණකින් ඒ කියන්නේ දහම් කරුණු දැනගෙන සිටියට ධර්ම කරුණු කතා කරාට යම් යම් පුණ්‍ය ක්‍රියාවල නිරත වුණාට එපමණකින්ම ඒ නිවන් මඟ දැන ගැනීමත් නිවන් මඟ වැඩිවීමක් නොවිය හැකියි. නිවන් මඟට පැමිණි පැමිණ නිවන් මඟ වඩන්නට නිවන් මඟ සම්පූර්ණ කරන්නට ඊටාම පිරිසිදු විදිහට නිවැරදි විදිහට කලියුත්ත සහ කලියුතු දේ ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඒතර ඒ කලියුතු දේ සහ කළ යුතු දේ කුමක්ද කියලා දැනගන්නත් ඒ කොහොමද කරන්න කියලා දැනගන්නත් ඒ දැනුම තියෙන කෙනාට කරුණු ගොඩාක් නොදන්නවා වෙන්න පුළුවන්. එහෙනම් කරුණු ගොඩාක් දැන ගැනීම නිවර්දි මාර්ගය දැනගන්නවා බවටපත් නොවිය හැකියි. ඒ නිසා අපි ඉගෙන ගන්න දේ ධර්මයේ ඉගෙන ගැනීමේදී අපේ උත්සාහය අපේ නිවැරදි දැකීම විය යුත්තේ කරුණ ගොඩාක් ඉගෙන ගැනීම අරක මේකයි මේක මේකයි කියලා සංසන්දනය කර කර පරීක්ෂා කර බැලීම ඒක නෙමෙයි නිශ්චිතව ඒක එල්ලේම බුදුරජාන් වහන්සේ පෙන්නෝ නිවන් මඟ මෙයයි කියා පෙන්නෝ දේ හඳුන ගන්න උත්සාහ කරේ. ඒ නිවන් මඟ මෙයයි කියලා දැනගත්තොත් එපමණකින්ම ඔහු ඒ දැනගන්න කෙනා අතිශයින්ම සංසිඳෙනවා. ඔහු සිත කය වචනය කියන තොන්දොරින්ම අතිශයින්ම සංසිඳෙනවා. මොකද ඔබ හිතන්නේ කියන්නේ? ඈ ඉදිකට්ටක් නැති වෙච්ච කෙනා හොයනවා. එයා සිත කය වචනේ තුන්දරම වෙහෙසෙනවනේ. ඉදිකට් නැති වුණ ඉදිකට්ටේ ශේයාවක් දැක්කාම එපමණකින් අර කලබලේ අඩු වෙලා එයාගේ අනවශ්‍ය වෑයම අයින් වෙලා යනවනේ. අනවශ්‍ය වෑයම වෙහසක් නේද? දැන් බලන්න අපි නිවන් මඟ මොකද්ද කියලා හොයන්න පොත්පත් කීයක් පෙරලෙනවා. නේ? කොච්චර මේ අධ්‍යයනය කියලා එකක් කරනවා එහෙම නැත්නම් පරීක්ෂණය කියලා එකක් නේ ඒ වගේ වචන භාවිත කර කර නේද දැන් අවුරුදු කීයක් කළාද නමුත් බලන්න තම තමා දේශ බලලා ඉපදුණු සංසිනීමක් තියෙනවා පෞද්ගලික තමා තුළ වේවා තමාගේ නිවසේ අය සමග වේවා එහෙම නැත්නම් ලෝකය ගැන හිතන දේ ගැන වේවා සිත ගත්තත් කය ගත්තත් වචනේ ගත්තත් සංසිඳීමක් තුළ රැඳී ඉන්න පුළුවන් කමක් තියෙනවද විනාඩි 5ක් වාඩි වෙලා භාවනා කරගන්න නැත්නම් සමාධි මාත්‍රයක් උපදවගෙන වඩන්න දැන් අවුරුදු 10ක් 15ක් 20ක් බණ අහන අයට පැය භාගයක සමාධිය තුළ ඉන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕන. එහෙම නැත්නම් ගෙදරට අපි හිතමු මෙච්චර ඕනේ ලයිට් යනවා රැයට. ලයිට් යනවා. සිත කය වචනේ මොකද වෙන්නේ? ඈ අපිට පුළුවන් වේද ලයිට් නැත්තම් අපි පොඩි වෙලාවක් ඉටිපන්දමකින් ඉමු. කියලා කලබල නොවුණු හිතෙන් ඉන්න පුළුවන් අය ඉන්නවද ලංකාවේ? ඈ? ඉන්නවද? නමුත් ඒ ධර්මය දන්නේ නැද්ද? දැන් මම කියන්නේ තේරෙනවද? ධර්මයේ තුලින් මොකක්ද අපට උපදවා දෙන්නේ? සිත කය වචනය කියන තුන්දරම සංවර වෙලා සංසිඳුණු කෙනෙක් නිර්මාණය කිරීමනේ දෙවෙන්නේ. දැන් ඉදිකට නැති වෙලා හොයන කෙනා නොකනබු හොයනවනේ. ඉදිකටක සේයාවක් දැක්කත් ඒ හෙවිල්ල නතර වෙන ඒක අත්හැරිනවනේ. එයිම සංසිඳලානේ. නේද? තේරෙනවද කියන්නේ? එහෙනම් මේ ධර්මයේ සොයනවා කියලා ගොඩාක් ගන්න මහන්සියම නොසන්සිනීමක් තියෙනවනේ. ඒ නිසා තමයි මේ ලයිට් ගියත් කියලා වෙන්නේ. නේ? හොද්දෙලුණු ටිකක් නැතුනොත් කැළඹෙනවා. ලයිට් නැතිනොත් කැළඹෙනවා. නේ? අපි අපේක්ෂා කරනවා මේ ලෝකය හරියට මේ ਸਰව සම්පූර්ණ ලෝකයක් තිබේවා. කිසි වරදක් වෙන්න බෑ. මොකුත් එහෙම වෙන්න බෑ. එහෙම වී නොහැකි. ලයිට් තිබුණොත් පැය 24ම අපිට ලයිට් තියෙන්න ඕන පොඩ්ඩක් අඩු වෙන්න බෑ ඉන්ටර්නෙට් එක සම්පූර්ණ හොඳටම තියෙනවා නැති වෙන්නේ නැතුනත් අපිට කේන්ති යනවා නේ නමුත් අපි ධර්මයේ දන්නවා විය හැකියිද? මොකද්ද අරුදේ? ඇයි මේ සුළු දෙයකටත් කලබල වෙන, කිපෙන, අරගලකන අනුන්ට බනින, වාද කරන, රණ්ඩු කරන. හොද්දලුණු නැත්තම් අම්මට මේ බනින්නේ. ලයිට් කැපුවොත් කාටද බනින්නේ? එතර මේ වචනේට මොකද වෙන්නේ? නේ? එතන අපිට පේනෝනේද සමස්තයක් වශයෙන් හිතන්න එපා. නමුත් තනි තනියෙන් වෙන දේ බලන්න ඕන. තනි තනියෙන් බලපුවම නේ සමස්තය බවට පත් වෙලා තින්නේද? කොහොම නමුත් තනි තනියෙන් අරගෙන බැලුවත් සමස්තය දෙස බැලුවත් සමතන කලබල කර ගැනීම, නොසන්සිඳීම නේද? සිතෙනුත්, කයනුත්, වචෙනුත් නොසන්සිඳීමක්. නේද? ඒ මොකද ඒ? සංසිඳීම කියන දේ පිහිටලා නැහැ. සංසිඳීම පිහිටන්න ඕන. සංසිඳීම පිහිටන්න ඕන. සංසිඳීම පිහිටන්ට නම් මොකද වෙන්න ඕන? දැන් අපිම දන්නේ නැහැ ලයිට් කපම ඔක්කොම කිපුණා මේ. නේ? කිපුන්නේ නැද්ද? කවුරුත් කතා වුණා මේක ස්වභාවයක් මොනවා ප්‍රශ්නයක් ඇති මේ හදාගන්න එක ලෝක. හැට යන්නේ ලෝකේ. අපි දුමු පාරේ යනකොට වාහන කැඩිලා නතර කරලා දෙනවා. අපි කී දෙනෙක් බණිනවද? අපිට හිතෙන්නේ නැහැ මේ ස්වභාවය මොන හරි වෙලා ඇති. හැටියක් කියලා සංසිඳුණු සිතක් කියන්නේ කී දිනක ඉඳෙයිද සංසිඳුණු සිතින් ඒ ගැන හිතන්නේ ඉඳීද නෑ නේද මොකද මේ නොසංසිඳීමටපත් වෙලා තියෙන්නේ සංසිඳීම ඉපදිලා නෑ පිහිටලා නෑ නේද සංසිඳීම ඉපදුනොත් පිහිටියොත් නොසංසිඳීම පිස නිමිති ඉපදුනාට නොසංසිඳින්නේ නෑ එහෙනම් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන් ලෝකයේ කැළඹුලාට කැළඹෙන්නේ නැති අය. අපි බණ ඉගෙන ගන්නකොට අපි ධර්ම ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට ඇතිවෙච්ච විවිධ සිදුවීම් ගැන කතන්දර තියෙනවා. ශ්‍රාවකින්ට ඇතිවෙච්ච විවිධ සිදුවීම්. ඒබඳු සිදුවීම් හේතු කොටගෙන උන්වහන්සේලා තුල කැළඹීමක් නොවුණු බව ධර්මයේ තුල අපි ඉගෙනගෙන තියෙනවා නේ. නමුත් බලන්නකො අපිට ලයිට් ගිය ගමන් අපි කැළඹිලා යනවානේ. වැස්ස ගමන් කැළඹෙන ඕන දෙයියන්ද මොන දෙවියන්ද දැන් ලංකාවේ දෙවිවරුන්ට කොච්චර බනිනවන්නේ? දැන් 33 කෝටියක් දෙවියෝ කියලා එන් වචන පව කියලා මිසු ගැරහීමක් මිසක දෙවිය සූදානම්ද වයින්කොට පායන්නේ. දැන් අපි බලන්න අපි හිතන විදිය වහිනකොට අපි කියන අනේ දෙවිනි පායන්න කියලා. පායනකොට කියන අනේ දෙවිනි වහින්න කියලා. ඉතින් ඒක ඊට කර දෙන්නද දෙවියෝ ඉන්නේ? හරි වැඩක් නෙමෙයි. එහෙනම් අපිට මුකුත් ඕනේ නැහැ නේද? දෙවි ඔක්කොම දැන් සැදී පැහැදී දෙවිවරු ඉන්නවා. දැන් අපිට වහිනට පායන්න. මෙහෙ මොකක් හරි ලයිට් නැත්තම් ස්විච් එක දාලා ලයිට් පත් වෙනවා වගේ. වහිද්දී ඔන්න අපි කියන දෙවියනි පායන්න. පායද්දී කියන දෙවියනි දැන් නම් වහින්නේ. ආයි මොකටද එහෙනම් මේකෙම අපි අඩු ගන්න මේ නිම්මාන තීරයට යන්න ඕනේ නැහැ නේ. මේ හොඳයිනේ. දෙවියෝ ඔක්කොම මෙහෙට කරලා දෙනවා නම් අපි මොකටද දෙවි ලෝකයන්? එහෙම වෙයිද? එහෙම සැදුණු ලෝකයක් ඉදීද? අම්මටවත් පුළුවන් අපිට ඕන දේ ටක් ගාලා තේකක් හදලා දෙන්න. එහෙම වෙලාවක් නැහැ නේද? එහෙම පුළුවන්ද? එච්චරවත් පුළුවන්කමක් තියනවාද? කඩේකට ගිහලා බඩුවක් ගන්නකොට ටක් ගාලා දෙන්න පුළුවන්ද එයාට? චොටයින්ද කියනෝ නේද? ඒ ටික ඉවසන්න අපිට පුළුවන්ද? ඈ? එහෙව් අපි කොච්චර බන කතා කරනවද බලන්න. කොච්චර ධර්මයේ දන්නවද බලන්න. එහෙව් අපේ දහම් දැනුම අප සුගතියට පමුණවා විද. කඩේට ගිහිල්ලා බඩුවක් කිරලා මැනලා දෙනකන් ඉවසීමක් නැති අපි. හදිසියේ ලයිට් නැති වුණොත් ඉවසීමක් නොවන අපි. හදිසියේ පොඩ්ඩක් පෑවුවොත් මේ මොන කරදරද වහින්නේ කියලා හිතෙන අපි. පොඩ්ඩක් වැස් වැඩුණොත් මේ මොන කරදරද පායන්නේ මේක නම් මේ ආණ්ඩුවේ වැඩක් කියලා හිතන අපි. ඇයි ධර්මයේනේ අපි ගන්නෙ නේද? දැන් රජ්ජුරුව ආධාරමිකයි වහිනවා කියලා. දැන් රජ්ජුරුව ආධාරමිකයි පායනවා කියලා. දැකද ධර්මයේ හැසිරීම කියන එක කොහොම තරම් තියෙන අපිනේ? එවනේ තියෙන්නේ ලෝකේ. මේ ස්වභාවය නේද? ඒව පව අපි ගන්න සංසිඳීමේ එක්කද නැහැ. එතකොට අපි එබඳු මේ සුළු දෙයට හීනයක් දැක්කත් අපි කලබල වෙනවානේ. නේද? අල්ලපුකට රේඩියෝ එක හයියෙන් දැම්මොත් අපි කලබල වෙනවා. නේද? එතකොට එහෙම අපි දැන් බලන්න ලංකාවේ වාහනයක් ඇක්සිඩන්ට් වුණොත් ඒ මනුස්සයා දාලා දුවනවනේ වාහනේ. ඒ මනුස්සයා ගහයි මරයි කියලා හිතනවනේ. ඉතින් එතකොට අපි සංසිඳීමක නෙවෙයි ඉන්නේ. ඉතින් එහෙම අපි ධර්මයේ කොච්චර දැනගත්තත් ඒබඳු සිතකින් අපි සුගතියට යැවෙයිද? යැවෙන්නේ නැහැ. නේද? තේරුණේ? යැවෙන්නේ එහෙනම් අපි මේ සංසිඳුණු සිතක් ඇතුව වාසය කළ යුතුයි නේද? දැන් බුදුරජාන් වහන්සේගේ ශාසනය එකල ඇතිවෙච්ච සිද්ධි මුල් වෙලා බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවකයෝ කලබල නොවි සිටි බව අපි ධර්මයෙන් ඉගෙන ගන්නවනේ. ඇයි දැන් මේ ධර්මදර උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී මේ ඔය කවුරුද දැන් ධර්මය දන්නවද? ඉස්සනම් භික්ෂුන් ධර්මය දන්නවා. අද උපාසකයි ධර්මය දන්නේ. අද භික්ෂුන් ධර්මය දන්නවා අඩුයි. මොකද භික්ෂුන් වෙලාවක් නැහැ. භික්ෂුන් වැඩ ගොඩක් කට්ටිය සමහරට හනිනේ. උපාසකය දන්නවා. දැන් ඕගොල්ලෝ බලුවොත් සූත්‍ර පිටික ඔක්කොම කියවලානේ. මම සූත්‍රකව තාවක දන්නවා කියලා දන්නවනේ කවුරුත් කියවලා. ධර්ම ගොඩාක් දන්නවා. ඒතර එකල එහෙමත් නැහැ. නමුත් එකල සංසිඳීමෙන් හිටියා නේද? මේකල මං සංසිඳීමක් උපදින්නේ නැත්තේ ඇයි? මේ සංසිඳීමක් නැත්තේ පුංචි සිද්ධියෙන් කැළඹෙන්නේ. හ්ම්? ඒක සුදුසු නෑ නේද? කියන අපිට එන අනාගතයේ ආරක්ෂාව ගැන විශ්වාසයක් නෑ නේද? ඈ? දැන් ලයිට් ගින් මොන හරි ප්‍රශ්නයක් කළා අපිට ඒකෙන් කලුරිය කරන්න වෙනවා. අපිට සංසිඳින්න වෙන්නේ මැරෙන්න වෙන්නේ. ගෙදර කෑම සවුත් වෙලා ඔන්න එතර අපිට නොසන්සිඳමින් ඉන්න වෙනවා. දැන් ගෙදර කෑම සතියක් සවුත් වුණොත් එහෙම එක්ක අම්මා එක්ක තරහ වෙනවා නැත්නම් බිරිඳ එක්ක තරහ වෙලා තරහක් නිතියි. ඒතර ඒ ඇස්සේ මැරිලා යනවා. මොකද වෙන්නේ? මොකද අපිට මේ නොසන්සිඳුණු සිතෙන්ම මැරෙන්න උනොත් කොහේ යයිද? ඒතර අපේ දහම් දෙනම අපට උදව් කරයිද අපෝ ගෙනියයිද? දැන් තේරෙනවද අපි ඉන්න තැන සුදුසුමන්දි කියලා. එහෙනම් අපි ඉන්න තැන නිවැරදි කර ගන්නට නම් මොකද්ද කළ යුත්තේ? සංසිඳුණු කෙනෙක් වෙන්න ඕන. සංසිඳුණු කෙනෙක් වෙන්නේ අර නොසංසිඳීමේ ස්වභාවය බැහැර වීමෙන්. ධර්මය අධ්‍යයනය කරන කෙනා ධර්මයේ දන්න කෙනා ආරි සත්‍ය හතර හතරෙන් එකක් හෝ දැනගත්තොත් ඔහු සංසිඳෙනවා. දුක්ඛාරි සත්‍ය, දුක්ඛ සමුදයාරි සත්‍ය, දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය කියන ආරි සත්‍ය හතරෙන් එක් සත්‍යක් හෝ යමෙක් දකිනවා ඔහු සංසිඳෙනවා. මොකද එක ආරි සත්‍යයක් දකින්න කෙනා අනික ආරි සත්‍ය හතරම දකිනවා. එයාට දක ගන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ පෙන්නනවා. ආරි සත්‍ය හතරම එකවර දැකිය යුතුයි කියලාත් නෑ. කෙනෙක් එක ආරි සත්‍යක් වෙන්න ඕන වෙන්න පුළුවන් තේ. සමහර විට තේරුම් ගන්න. ඒතර ඒ ඒ එක්කාරි සත්‍යයක් දැක්කත් එයාට අනිකාරි සත්‍ය හතරම හතරම දකින්න පුළුවන්කම ලැබෙනවා. එවනම් ආරි සත්‍ය දකින්න කෙනා තුළ අර විශාල කැළඹිල්ලක් ඇති කරන්න හේතු වෙන ස්වභාවය විශාල ප්‍රමාණකින් නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ ආරි සත්‍ය දකින්න කෙනාට සිතේ අන් කැළඹිලිත් සියල්ල නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද නිවන් මගේ ගමන් කරන කෙනා තුළ ඒ කැළඹිලි නැති වෙනවා. ඒතර ලයිට් තිබ්බත් එකයි නැතත් එකයි හොද්දලුණු තිබ්බත් එකයි නැතත් එකයි අපිට අරගල ඉන්නේ බැන්නත් එකයි hina වුණත් එකයි දැන් hina වුණත් ටිකක් අපහසු කෙනෝනේ ඇයි දන්නේ hina වුණේ කියලා හිතනවනේ ඈ යන්තම් හිනවත් දංගයක් වචනයක් කතා කරේ නැහැ කියවනේ. එහෙම හිතෙනවනේ. නේද? ඒ මොකද මේ හිතේ හැටි. හිත සංසිඳෙන්නේ නෙමෙයි ඉන්නේ. අන්නේ ස්වභාවය අපට බාධාවක්. ඒක නැති කරගන්න ඕනේ. ඒක නැති වෙන්න නම් නිවන් මාර්ගට පැමිණෙන්නම ඕන. නිවන් මාර්ගට පැමිණෙන්න ආර්ය සත්‍ය ගැන අවබෝධය තියෙන්න ඕන. ඒ නිසා ඒ නිවන් මඟ දැන ගැනීම පිණිස අප ධර්මය ඉගෙන ගන්න ඕන. ඒතර අද අපි මෙතෙක් කලුත් අපි කතා කළේ ඒවම තමයි නිවන් මඟ අඳුන ගැනීම පිණිස වෙන ධර්මයන් අපි ඉගෙන ගත්තා. අදත් මම කල්පනා කළේ ඒ බඳුම දේශනාවක් ගැන කියලා දෙන්න. එතකොට අපි ගොඩක් දුරට මේ කුඩා කුඩා කියන්නේ කරුණු වශයෙන් ටිකක් තියෙන කුඩා දේශනාව තමයි අපි දිගටම කතා කළේ. අදත් අපි කතා කරන්නේ කරුණු වශයෙන් ටිකක් තියෙන දේශනාවක් කුඩා දේශනාවක්. මොකද අපේ කාලේ ටිකයිනේ තියෙන්නේ නේද? ඒ නිසා අද අපි කියලා දෙන්නේ කුද්දක නිකායේ එක පොත් වහන්සේ තුල තිබෙන දේශනාවක් කුද්දක නිකාය 1 ඉති උත්තපාලි කියන කොටසේ අන්තර්ගත දේශනාවක්. මේ දේශනාවේ නම සික්ඛානිසංස සූත්‍රය. සීලමය ආනිසංසය ගැන කිව්ව දේශනාව. මේ දේශනාවේ මේ විදිහට කියා දෙනවා සික්ඛානිසංසා භික්ඛවේ විහෙරත පඤ්ඤූත්තරා විමුක්තිසාරා සතාදී පතේයා මහණෙනි සීලේ ආනිසංස දැනගනිමින් ප්‍රඥාව උසස් බව දැනගනිමින් විමුක්තිය සාරේ බව දැනගනිමින් සිහිය අධිපති බව දැනගනිමින් වාසය කරන්න සීලේ ආනිසංස කරගෙන ප්‍රඥාව උතුම් දේ කරගෙන විමුක්තිය සාරය කරගෙන සිහිය අධිපති බවට පත් කරගෙන වාසය කරන්න කියලා මේ කියලා දෙන්නේ. සික්ඛානි සංසං භික්ඛවේ විහෙරතං පඤ්ඤුත්තරාණං විමුක්ති සාරාණං සතාධිපතේ යානං ද්වින්නම් පලානම් අඤ්‍යතරං පලං පාටිකං කං. දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමී තාති. මහණෙනි සීලය ආනිසංස කරගනිමින් ප්‍රඥාව උතුම් දේ කරගනිමින් විමුක්තිය සාරය කරගනිමින් සිහිය අධිපති කරගනිමින් වාසය කරන විට තං කරනවා නම් කෙනා ප්‍රතිඵල දෙකක් අතුරින් එකට කැමති විය යුතුයි. මෙලවදීම අරහත්වයටපත් වීම හෝ කෙලස් නැත්නම් උපාදාන යම් ප්‍රමාණයක් තිබේ නම් අනාගාමී බවටපත් වීම. මෙලවදී මේ දෙකට කැමති වෙන්න ඕන. මේ දෙකෙන් එකට කැමති වෙන්න ඕන. ඒ කොහොම කෙනාද? බලන්න කියන්නේ කැමති වෙන්න කියලා නෑ. කැමති වෙලා බෑ. එයා කැමති වෙන්න ඕන. ඒ ප්‍රතිඵල දෙක අතරින් එකකට කැමති වෙන මෙලවදී ඊළඟ ජීවිතේ නෙමෙයි. දැන් ඔයගොල්ලෝ මොකටද කැමති වෙන්නේ? ඔයගොල්ලෝ මෙලව කැමති වෙන්නේ ලස්සන ගයක්, ලස්සන වතු යායක්. එහෙම නැත්නම් විදේශ ගමන් ඒවා මං අකමැති ඒවා අතරින් කියලා කියලා නෑනේ මං. ඒවා විඳින්න එපා කියලා කියලා නෑ. නේද? ඊළඟට පරලව මෙලව කැමති වෙනවද දැන් අරහත්ත්වයට හෝ අනාගාමී තත්වෙන් දෙක එකට කැමති අය කවුද හිතන්න බයයි නේ හිතන්න බයයි නේ පරලව මීට වඩා ලස්සන ශරීරයක් මීට වඩා ලස්සන පැහැපත් සම්මතින ශරීරයක් මීට වඩා ලස්සන කෙස් කලමක් සහිත ජීවිතයක් මීට වඩා පැහැපත් නියපොතු සහිත ජීවිතයක් ලස්සන දත් සහිත ජීවිතයක්, ලස්සන යාන වාහන සහිත ජීවිතයක්, මීට වඩා විශාල විමාන සහිත ජීවිතයක් නෙවෙයිද ප්‍රාර්ථනාව. බොහෝ අයට විශාල පිරිසක් තූර්ය වාදන මැඩ ඉන්න ලස්සන ආසනයක තූරි වාදන වටට ලස්සන ආයෝජන නටන ගායන වාදන පවත්වන වගේ පරිසරයක ඉන්න විමානයක කමින් බොමින් විනෝද වෙමින් ඉන්න විදිහේ ජීවිතයක් පැතීමක් තමයි තියෙනවනේ. මෙලව ප්‍රාර්ථනායි පරලෝ ප්‍රාර්ථනායි බලන්නකොද. මෙතන මෙලව ගොඩාක් කට්ටිය සතුටු වෙන කට්ටිය, අගය කරන කට්ටිය නේද? ඒතර මෙලව ප්‍රාර්ථනා පරලෝ ප්‍රාර්ථනා ඒ වගේ නේද ගොඩක් අය තුළ. නමුත් බලන්න බුදුරජාන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? සීලය ආනිසංස බව සීලමය ආනිසංසය දැනගනිමින් ඊළඟට ප්‍රඥා උතුම් දේ බව දැනගනිමින් ඊළඟට විමුක්තිය සාරය බව දැනගෙන සිහි අධිපති බව දැනගෙන වාසය කරන්න. ඒ ඒ සුදුසුකම් ඒ ස්වභාවයන් ඇතුව වාසය කරන්න කියනවා. ඒතර වාසය කරන්න කියන කෙනාගේ ආනිසංශය සීලය වෙන්න ඕන. සීලය ආනිසංශය. ඊළඟට එයාගේ ජීවිතයේ උතුම් දේ ප්‍රඥාව. එයාගේ එයාගේ සාරය, එයාගේ ජීවිතයේ සාරය විමුක්තිය. එයාගේ අධිපතියා පාලනය වෙන්නේ කාගෙන්ද? සිහියෙන්. මෙන්න මේ ධර්මතා හතරින් යුක්තව වාසය කරන්න කියනවා. ඒ ධර්මතා හතරෙන් තෝ වාසය කරන කෙනා ප්‍රතිඵල දෙකක් අතුරින් එකකට කැමති වෙන්න කියනවා. මෙලවදීම එක්ක අරහත්ත්වයටපත් වෙනවා කෙලස් ටිකක් ඉතුරු වෙනං අනාගාම වෙනවා කියන. ඒ දෙකෙන් එකට කැමති වෙන්න කියනවා. බලන්න කොයිතරම් ධර්මයේ කරුණ සහිතයිද ධර්මයේ අපිට කොයිතරම් ඍජු ප්‍රකාශ වලින් යුක්තයිද අපි නිශ්චිත තැනක පිහිටවනවාද අපි නිශ්චිත තැනක පිහිටවනෝනේ. අර හෙදුවන්න මෙහෙදුවන්න තේරෙන්නේ නැහනේ, හරි වැඩේනේ, මොකද්ද දන්නේ නැහනේ. හරි සංකීර්ණයි. එහෙම හිතන්න අපිට පෙළඹනවා. ඔව් හරි ගැඹුරුයි. මේ කියලා අර ඔළුවම කරගෙන කල්පනා කර කර ඉන්න. ඒ වගේ තත්ත්වර විපත් කරනවා. දැන් පයිතකරස් ප්‍රමේය කියන්නේ නම් අපිට හිත හිත ඉන්නවනේ. නේ? ඇඟිලිත් උස්සගෙන කල්පනා කරනවා මේ මොකද්ද මේ? අපි එහෙම ඊට කලක් තිබුණා නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපි එහෙම අමාරුයි දාලා නැහැ නේ. එහෙම එහෙම එකක් පේන්නේ නැහැ නේද මෙතන? මොකද මේ ලෝක විශ්ේ තියෙන ආස්වාදයේ ටිකයි ආදීන කොටයිනේ. නේද? ඇඳුමක් ඇඳද්දත් ආස්වාදයේ ටිකයි ආදීන කොටයි. නේ? කොච්චර ලස්සන කමසක් වුණත් ගෙදරට ගියම පස්සේ ගලවලා ෂර්ට් එක නැතුව ඉන්න හිතෙනව නේද? ඈ? හිතෙනවද නැද්ද? ටයි කෝඩ් ගහන බොරුවට යනවා එළියේ. ඇතුළට ගියා අම්මෝ කියලා ගලවන දෙයක. මොකද? ආස්වාදේ tikai අනුන්ට රැවටිලා මේක ඇඳෙන ගියාට පීඩාවෙන් ඉන්නේ. නේද? බුදුරජාන් වහන්සේගේ ධර්මය එහෙම නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල අපව නිශ්චිත තැනක තියෙනවා කලබල නොවන තැනක. දඟලන දෙයක් නැහැ. කලබල කරන දෙයක් නැහැ. බලන්න කුඩා දේශනාවක් තුල අපට පෙන්වන දේ. සික්ඛානි සංසානං භික්ඛවේ විහෙරතං පඤ්ඤුත්තරාණං විමුක්තිසාරාණං සතාධිපතේ යානං ද්වින්නම් පලාණං අඤ්‍යතරං පලං පාටිකංකං මහණෙනි සීලමය ආනිසංශය දැනගෙන ප්‍රඥා උතුම් දේ බව දැනගෙන විමුක්තිය සාරය බවටපත් කරගෙන නැත්නම් විමුක්ති සාරය බව දැනගෙන සිහි අධිපති කරගෙන වාසය කරනවා නම් ඔහු මෙලවදීම ප්‍රතිඵල දෙකක් අතරින් එකට කැමති වෙන්න ඕන කියන ප්‍රතිඵල දෙක මොකද්ද අරහත්ත්වේ නැත්නම් කෙලස් ටිකක් එතුනොත් අනාගාමි භව අපි අවංක සිතින් ධර්මයේ ඉගෙන ගත්තොත් මේ ධර්මයේ දකිද්දී නොදැක්කා වගේ අපි යයිද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න අයට මෙබඳු දේශනා කොච්චර ඇහැට ඇහ ගැහිලා ඇද්ද කොච්චර මුණ ගැහිලා ඇද්ද දැක්කේ නැවගේ ගිහින් ඇති නේද එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ මේ ප්‍රකාශ ඍජුයි නේද? නිශ්චිතයි නේද? අපි මොනවාරි හොයනවා නම් ආ මේ තියෙන්නේ කියලා පෙන්වන්නව ගන්න නේද මේ? හොයන්න එපා මේ තියෙන්නේ කියලා. ඒතර අපි ඒක පෙන්නද්දි අපි ඒක දකින්නේ වගේ කෝකෝ කියලා හොයනකොට එහෙම වැඩක් නේද මේ? දැන් අපි බණ අහද්දි මේ වගේ ප්‍රකාශ කොච්චර ඉගෙනගෙන ඉතිරනේ? එහෙනම් ගොඩාක් බණ නොඇසුවත්, ඩිංගක් බණ ඇසුවත් මේ බඳු ඍජු ප්‍රකාශ අපට මුණ ගැහෙනවා ඕන තරම්. අපි එතකොට නිවැරදි දේ සොයලා තිබුණා නම් අපය පිළි අරගෙන නේද එතකොට නිවැරදි දේ නොසේවා අපි වෙන මොන හරි හොයනවනම් අපේ සංසිඳෙන්නේ නැහැ නේ සෙවීම ඉවර නැහැ සංසිඳෙන්නේ නැහැ දැන් නිවැරදි නිවන් මඟ හෙව්වනම් මෙලයට හම්බෙලා තියෙන්න බහුතරයක් දෙනාට. අයි මේ සූත්‍ර පිටක කියවන් ගියත් ඒක තියෙනවා. හැම තැනකම තියෙනවා. මහණෙනි මේයි මහණෙනි මේ විතරයි මහණෙනි මේ විතරයි කියලා හැම තැනකම මේක කියනවා. නමුත් ඒක අතන් පිටු පෙරලනවා වගේ පෙරල පෙරල පෙරල පෙරල පෙරල යනවා වගේ කෙරෙනවා මිසක. ඉතින් මේ ධර්මශ්‍රවණේ අසාර්ථක එකයි. අපේ ඉලක්කය නිශ්චිත නැහැ. අයි මොකටද අපි මේ කරන්නේ කියලා නිශ්චිත නැහැ. ඇතැම් විට අපිට කරන්න දෙයක් නැතිසා ඔහි කරගෙන යනවා. එහෙම නෙමෙයි අපි ඉලක්කයක් ඇතුව වාසය කරන්න ඕන. දැන් ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයක් වගේ තැනක් ඒ වගේ ආයතනයක නම් මේ ඉගෙන ගත්තද මෙලකට එළියට දාලා බල බලෙම යන්න යන්න ඉගෙනගෙන ඉවරයිනේ කියලා. නේද? දැන් ඉගෙනගත් සමහර ළමයි ඉගෙන ගිනත් පස්සේ යනවා නේද? ඉතින් ඒ වගේ ධර්මයේ දැන් ඉගෙනගෙන ඉවරයි ගොඩක් අය. නමුත් අරමුණට ගිහින්නේ ඇයි නිකන් ඔහේ කොළු කාලේ ගඟේ නාන්න වගේ. කෙරවලක් නැහැනේ. නානවා නෙවෙයි නිකන් සෙල්ලම් කරනවානේ. ඒ වගේ වැඩක් දැන් බලපුවම ධර්මයේ කෙනෙක් ඇවිල්ලා. මේ නිවන් මඟ මෙයයි කියලා පෙන්වන අවස්ථාවක් තියෙනවා. ඒත් සංසිඳෙන්න. ඒක පේනවනේ මේ තම තමන්ගේ දිහා බලපුවමනේ සංසිඳීමක් ඉපදෙලා නැත්තේයි නිවන් මඟ පිළි අරගෙන නැහැ. නිවන් මඟ පිළිගත්තා නම් එයින්ම සංසිඳෙනවා. එයින් සංසිඳනවා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ ඒක? නිවන් මඟ පිළිගත්තා නම් එයින් සංසිඳෙනවා කියන එක ඔබ පිළිගන්නවද? ඈ? දැන් බලන්න මේ මේ ධර්මතා හතර යම් කෙනෙක් උපදව ගත්තොත් නිවන් මාගේ අවසානයේ දක්වාම ගෙන යනවා. එහෙම නැත්නම් කෙලස් තරමක් තිබුණොත් අනාගාමී තත්ත්වයට. අනාගාමී තත්ත්ව කියන්නේ සුළු ප්‍රමාණයක් නෙවෙයිනේ. සුළු මට්ටමක් නෙවෙයිනේ. නේද? ඒ අනාගාමී තත්ත්වේ නැත්නම් අරහත්ත්වේ කියන මේ ඵල දෙක අතර එකක් කැමති වෙන්න කියලා කියනවා. බලන්න මේ ප්‍රකාශ කොච්චර අපට මේ නිවීමක් ඇති කරන බය බැහැර කරන අපි නිශ්චිත මිනිසුන් බවට පත් කරනවාද? නේ? එතන මේ ප්‍රකාශය පිළිගත්තත් අපේ ධර්මතා හතරක් නේ මෙතන පෙන්වන්නේ. මොකද ධර්මතා හතර? සීල ආනිසංශය. සීලමය ආනිසංශය ගැන අපට පෙන්වා දෙනවා. ඊළඟට ප්‍රඥාව උතුම් දේ බව පෙන්නනවා. ඊළඟට විමුක්තිය සාරය බව පෙන්වනවා. ඊළඟට සිහිය අධිපති බව පෙන්වනවා. ඒ කියන්නේ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ තිබිය යුතු අංග මේ පෙන්වනවා. ශ්‍රාවකත්වයට අයිති දේ. ශ්‍රාවකයා කියන්නේ බඹසර ජීවිතය ගත කරන කෙනා. බඹසර ජීවිතයට අයිති දේවල් මේ පෙන්වන්නේ. බඹසර ජීවිතය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරද්ද ඔහු බඹසර ජීවිතය ගත කරන කෙනෙක්. ඒතරේ බඹසර ජීවිතය අංග හතරකින් යුක්තයි. ඒ අංග හතර එකක් තමයි සීලමය ආනිසංශය. අනික මොකද්ද? ප්‍රඥාව උතුම් බව. අනික විමුක්තිය සාරය බව. අනික සිහිය අධිපති බව. මෙන්න මේ අංග හතර තමයි බඹසර ජීවිතයේ ප්‍රධාන අංග. මේ අංග හතරෙන් තොර බඹසර ජීවිතයක් නැහැ. මේ අංග හතර නැතුව බඹසර ජීවිතයට පැමිණෙන්න බෑ. පැහැදිලිද? එතන බලන්න අපිට මේ මේ ධර්මය නිවන් මඟ හොයන කෙනෙකුට දුකින් නිදහස් වෙන්න ඕන කියලා ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට මෙබඳු පහසු ධර්මයක් මුණ ගැසුනොත් ඔහුගේ මහන්සිය වෙහෙස ගොඩක් අත්හැරිනව නේද? මේ ධර්මය පිළිගත්තොත් ඔහුට තිබෙන්නේ මේ ධර්මතා හතර පුරුදු කර ගැනීම. මේ ධර්මතා හතරෙන් යුක්තව වාසය කිරීම. ඒ භාගතුන්ස් කියන්නේ කොහොමද? සික්ඛානි සංසා භික්ඛවේ විහෙරත මහණෙනි සීලමය ආනිසංසයෙන් යුක්තව වාසය කරන්න. සික්ඛානි සංසා භික්ඛවේ විහෙරත සීලමය ආනිසංසයෙන් යුක්තව වාසය කරන්න. ඊළඟට ප්‍රඥාව උතුම් දේ විදිහට වාසය කරන්න. විමුක්තිය සාරය කරගෙන වාසය කරන්න. ඒතර අපේ අපි බඹසර ජීවිතේ නම් අපි ගත කරන්නේ ඒ කියන්නේ අපි ආරශ්‍රංග මාර්ගයේ නම් පුරුදු කරන්නේ අපේ ලැබපු ආනිසංසය කුමක්ද? සීලය. සීලමේ ආනිසංසය අපේ ජීවිතේ තියෙනවා. අපේ උතුම්ම දේ බවට පත් වෙන ප්‍රඥාව. අපේ සාරය වෙන්න ඕන විමුක්තිය. අපේ ජීවිතේ පාලනය කරන ප්‍රධාන දේ බවට පත් වෙන්න ඕන සිහිය. සිහිය අධිපති කියන්නේ ඒකට. දැන් බලන්න මේක තියෙනවද? ලයිට් ගිය ගමන් මොකද උනේ? අපේ අධිපතියා කොහෙද හිටියේ? කැමරාස නැති වෙනකන් අපේ අධිපතියා කොහෙද හිටියේ? අධිපතිය කියලා කියන්නේ අපිව පාලනය කරන කෙනා. අපි කියන්නේ අපේ අපේ වචනය සිත කය වචනේ තුන්දරම පාලනය කරන සමර්ථයි අධිපතියා. රටක ජනාධිපතිනොත් සිළු දෙනා පාලනය කරන්න උ සමර්ථ වෙන්න ඕනේ. නේද? එහෙනම් අපව පාලනය කරන්න යමෙක් සමර්ථ නම් අපි අධිපති. දැන් අපේ අම්මා තාත්තා පාලනය කරද්දී අම්මා තාත්තා අපට අධිපති වෙලා තියෙනවා නේ. නේද? දැන් ඔය කියන්නේ පුරුෂාධිපත්‍ය කියලා කියන්නේ. එයි ස්ත්‍රීන් පාලනය කරනවා කියන අදහසින් එහෙම එකක් නෑ. ස්ත්‍රීය පාලනය කරන්නේ පුරුෂයා. නේද? පුරුෂයා දෙකට තුන නැමෙලා බඩවැල් වගන්නේ ස්ත්‍රිය පස්සේ. ඒතර මිනිස්සු හිතන පුරුෂාධිපතියක් නැහැ. සැබෑ අධිපතියා කවුද මිනිසුන් පාලනය කරන්නේ? සිහිය. සිහිය තමයි මිනිසුන් පාලනය කරන සැබෑම අධිපතියා. මිනිසුන් පාලනය කරන අධිපතියා යම් මිනිසීන් තුළ බිහි වෙද්ද සමාජය පාලනය වෙනවා. බලන්න දැන් අපි පොලිසිය හමුදාව ඉන්නවා කියන පාලනය කරන්න. ඒගොල්ලන්ට වෙලාවට මුකුත් කරන්න පුළුවන් මට්ටමක් එනවා සමහරවල්ට. ඒගොල්ලෝ මුකුත් කරගන්න බෑ නේද? කිසිවෙකුට කිසිවක් කරගන්න බැරිද මිනිස්සු කැළඹෙනවනේ වෙලාවකට. නේද? කොහෙද අධිපතියෙක් ඉන්නේ? ඒ වහේනම් නාමික අධිපති බවන්නේ ලෝකේ සාමාන්‍ය ලෝකේ. සැබෑම අධිපතිය මිනිස්යා පාලනය වෙන ජන සමාජයේ පාලනය වෙන මෙලව පරලෝ පාලනය වෙන සිත කය වචනේ පාලනය වෙන සියල්ල පාලනය කරන්න පුළුවන් සැබෑම අධිපතියා නොපිරිහෙන කාටත් අභියෝග කරන්න බැරි බිඳින්න බැරි පාලකයා කවුද සිහිය අනිත් පාලක බින්දෙනවා. දැන් පුරුෂයා අධිපති කොට ගෑනු මනුස්සයා hina වුනේ නැත්නම් එයා අධිපතිකම ඉවරයි. නේද? රටේ ජනාධිපතිත් එහෙම තමයි. සුළු මොහොතකින් ජනාධිපතිකම නැති වෙලා යනවා. නේද? ලෝකේ පුරා ඕගොල්ලෝ දන්නවනේ. නැත්නම් ජනාධිපතිතුරු බෝක් වාසේ හැංගලා ඉන්න මටටපත් වෙනවනේ. පැනලා යනවා, හැංගෙනවා, බය යනවා, දිබිරහ ගන්න රජවරු ඉන්නවා. අන්තර හිරේ විලංගුවට ජන රජවරු ඉන්නවා. නේද? මර බයේ ඉන්න රජවරු ඉන්නවා. අධිපතිකම තියෙද්දිත් බය නේද රජවරු ඉන්නේ. ඒගොල්ලෝ අධිපතිකමක් තියෙනවා. පත්තරේ ලිපියක් ගේගම සැලෙනවනේ. කම්පණයටපත් වෙනවා. ඒතර ඒ ඒ අධිපතිකම් නාම මාත්‍රිකයි. ධර්මයෙන් බැහැර ධර්මයෙන් බැහැර තියෙන සියලු අධිපතිකම් නාමාත්‍රික වචන මාත්‍රික සංකල්පී නිකන්ම නිකන් දේවල් ලෝකයේ අධිපතිකමක් තියෙනවා ඒ අධිපතිකම තමයි කිසි දෙයකින් බිඳින්න බැරි අධිපතිකම සිහිය කියන අධිපති. ඒකෙන් තමයි සුරක්ෂිත බව ඇති වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන්සේ පෙන්වන්නේ ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා සිහිය අධිපති කරගෙන වාසය කරනවා. දැන් බලන්න ඔබ අධිපති කරගන්නේ කවුද? මොකද්ද? සිහියද මොකද්ද? සිහිය අධිපති කරගත්තොත් එහි විපාකය මොකද්ද? එහි එහි ප්‍රතිඵලය මොකද්ද? ඒ සිහිය විසින් අපව පාලනය කරනවා. නේ? දැන් අර පුරුෂයා අධිපති නම් පුරුෂයා පාලනය කරන්න පුළුවන් වෙනවද බිරිඳට? බෑනේ කරන්නේ. කොයි ගෙදරද එහෙම තියෙන්නේ? ඒ වරු කතා නේද? ඒ වගේ අපේ පාලනයට මොකද උනේ කියලා බලන්න ඕන. රටේ සිද්ධියකදී වේවා දැන් අපි හිතමු රට මොකොත් ඕන්නෙත් නැහැ. බෝගහක් කැපුවා කියලා හිතන්නකෝ. කෙනෙක් බෝගහක් කපනවා. පාලනයට මොනවා වෙයිද? මිනිසුන්ගේ පාලනයට. බිඳ වැටෙනව නේද? හ්ම්? ඒ මොකද ඒ? පාලකයෙක් නැති නිසා. ඒ බිඳ වැටෙන පාලකයා කවුද? සිහිය. බලන්න බුදුරජාණන් වහන්සේ අපව කොතරම් උසස් තැනකට ගෙන යනවද? බුදුරජාණන්සේ ධර්මයේ තුල මේ ජන සමාජයේ කොතරම් ශක්තිමත් උසස් තැනකට පිහිටවනවද? නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමයි අතිශය බලසම්පන්න මිනිසයා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමයි නොබිදෙන සිතක් සහිත මිනිසයා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන්ට විසරද ඥානයන් තිබෙනවා කියලා. විසරද භාවයෙන් යුක්තයි. අවිසරද වෙන කෙනා බින්දෙනවානේ. විසරද භාවයෙන් යුක්තයි. ඉතින් මේ වගේ බුදුරජාණන් ශ්‍රාවකීන්ට තියෙනනේ උජුපටිපන්න බව නේද? උජුපටිපන්න භාවයෙන් යුක්තයි. ඍජු භාවයෙන් යුක්තයි. විසරද භාවයෙන් යුක්තයි. නොසලෙන භාවයෙන් යුක්තයි. ඒ ශ්‍රාවකත්වයේ සම්පූර්ණ බවට පත් වෙනන් පස්සේ අකම්පිත භාවයෙන් යුක්තයි. නොසලෙන භාවයෙන් යුක්තයි. ඒතර බුදුරජාන් වහන්සේ තමයි මුලින්ම ප්‍රථමයෙන්ම ලෝකයේ ඒ කිසිවකට නොසැලෙන විදිහට අධිපති බව දිනු කරගත්ත කෙනා. සිහියේ නැමැති අධිපති භාවය උපදවා දියුණු කරලා පරිපූර්ණත්වයට පත් කරගත්ත පළමු කෙනා බුදුරජාන් වහන්සේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සම කල්හි නොසෙල්වි කම්පණයටපත් නොවි වාසය කරන්න පුළුවන් වුණා. ඒ සිහිය කියන අධිපති බව යම් කෙනෙක් තුල තිබුණොත් ඔහුගේ විමුක්තිය බිඳ වැටෙන්නේ සිහිය නැත්තම් විමුක්තිය බිඳ වැටෙනවා. විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? දැන් විමුක්තියේ සාරය, සිහි අධිපති විමුක්තියේ සාරය නේද? විමුක්තිය කියලා කියන්නේ මොකක්ද? නිදහස් හිතකින් සිටීම. නොබැඳී සිටීම. බන්ධනයකට හසු නොවී සිටීම. ඊළඟට පිරිසිදු සිතෙන් සිටීම. බන්ධනයකට හසු නොවිලා නම් පිරිසිදුයි. එතකොට පිරිසිදුයි කියලා කියන්නේ රාග, ద్వේෂ, මෝහ කියන දේවල් වලින් තොරව ඉන්න පුළුවන්කම තිබී. රාග, ద్వේෂ, මෝහ වලින් යුක්තයි නම් අපිරිසිදුයි. බැඳිලා යනවා. බැඳිලා ගිය ගමන් සැලෙනවා, කම්පණයටපත් වෙනවා. බැඳිලා ගියා කියලා කියන්නේ යම් දෙයක් ඇසුරු කරනවානේ. යම් දෙයක් ඇසුරු කරගන්නවා. යමක් ඇසුරේ ඉන්නකොට කම්පණයටපත් වෙනවා. යමක් ඇසුරු කරද්දී කම්පණයටපත් වෙනවා. කම්පණයටපත් වෙනවා නම් එතන නිශ්චල භාවයක් නැහැ. එතර බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ස්වභාවය ඒ යමක් ඇසුරු කරන ස්වභාවය ඈත් වෙනවා. ඇසුරු නොකරන කෙනෙක් බවට පත් වෙනවා. යමක් ඇසුරු කරන්න කරන්න කම්පණේ තියෙනවා. සැලෙනක තියෙනවා. ඇසුරින් ඈත් වෙන්න ඈත් වෙන්න සැලෙනක අඩු වෙනවා. කම්පණේ අඩු වෙනවා. යම් කලක කිසිවක් ඇසුරු නොකරන මට්ටමටපත් වුණොත් කම්පණේ නෑ, සැලීමක් නෑ. එතන නිශ්චලයි. නිශ්චල තැන පහසුයි. නිශ්චල බවටපත් වෙන්නපත් වෙන්න සිතේ ඉපදෙන ධර්මතාවයක් තියෙනවා. ඒකට කියනවා මොකක්ද කියන්නේ ඒකට? පස්සද්ධිය කියලා කියන්නේ ඒකට. පස්සද්ධිය කියලා අපි අහලා තියෙනවා. පස්සද්ධිය. සිතයි කයයි දෙකේම සැහැල්ලු බවක්. දැන් සාමාන්‍යයෙන් දැන් බලන්න ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නකොට ටිකක් එහෙන් රිදෙනවා මෙහෙන් රිදෙනවා කොන්ද නමනවා පාත් වෙනවා මොකද අමාරුයිනේ අමාරුයි ඔන්න ඔය අමාරුකම් මොකුත් නැතින පස්සද්ධිය කියනවා පස්සද්ධිය කියන ස්වභාවය ඔය මොකුත් නැහැ ඉන්න පුළුවන් නිශ්චලයි ඇයි මේ පස්සද්ධිය ඇති වෙන්නේ කම්පනයක් නැතිකොට දැන් කම්පනයක් ඇති වෙන ගමන් අපි පස්සද්දී කියන සැහැල්ලුව නෑ. සැහැල්ලු නැති තැන මොකද වෙන්නේ? අර වේදනාව දැනෙනවා, රිදෙනවා. ඒකයි ඔයගොල්ලෝ එහෙට ඇඹරෙනවා, මෙහෙට ඇඹරෙනවා, කකුල් හොල්ලනවා. එහෙම ඉන්නේ. නමුත් බලන්න ඔයගොල්ලෝ යම් දුරකට නොසලී ඉන්නවා නේ. නේද? පයක් කමරක ඉන්න පුළුවන් නේද? එන යම් නිශ්චල බවක් කොහොමද තියෙනවා. ඒ මොකද යම් නිශ්චල බවක් තියෙන්නේ. යම් සංසිඳීමක් තියෙනවා. ඒ යම් නිශ්චල බවක් තියෙන නිසා ඒ යම් නිශ්චල බවක් ඇයි තියෙන්නේ. ඇසුරු කිරීම අඩුයි දැන් මේ වෙලාවේදී. හිත ඇසුරු කරන්නේ මේ මගේ වචනයත් එක්ක. මේකට අවධානය යොමු කරන් ඉන්නවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ හිත එක එක පැතිවලට යනවා. ඇසුරු කරන ගොඩාක් ඒ ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න කම්පණි වැඩි. කම්පණි වැඩි වෙනකොට ඔව් පස්සක් දියේ නෑ. සංසිඳීමක් නෑ. පීඩා සහිතයි. සුවයක් නෑ. සුවසේ ජීවත් වීමක් නැහැ. ඒකයි ලයිට් ගියත් මොකද වෙන්නේ? කම්පණ වෙනවා. සුවයක් නැහැ. කැමරස නැත්තම් කම්පණ වෙනවා. සුවයක් නැහැ. ජීවිතේ දුක් සහිතයි නේද? මෙතෙක් මොනවද අපි මේ කරේ? රස කෑම හදාගෙන දුකේ ඉන්නවනේ. ලස්සන ගෙවල් හදාන දුකෙන් ඉන්නවා. ලස්සන ඇඳුම් හදාන දුකෙන් ඉන්නවනේ. තනතුරු තානාන්තර බැංකු මුදල් ඔක්කොම තියෙනවා දුකෙන් ඉන්නවා. බන ඉගෙනගෙන දුකෙන් ඉන්නවනේ. බන ඉඳගෙන මට වඩා අරයක් දන්නවනම් ඔන්න මට දුක වෙනවා. කම්පණයටපත් වෙනවා. මේ බන බලන්න කම්පණයටපත් වෙන තැන මොකද වෙන්නේ? ඈ? සංසිඳීම නැහැ, පස්සද්ධිය නැහැ. සංසිඳීම නැත්තම් දුකසේ වාසය කිරීම. දුකසේ වාසය කරන කෙනාට සමාධිය ඇති වෙන්නේ සමාධියක් නැති කෙනාට ධර්මාභෝධය ඇති වෙන්නේ එතකොට ඒ පස්සද්ධිය ඉපදෙන්න උදව් වෙනවා සිහිය. සිහිය උදව් වෙනවා. මක් නිසාද සිහිය තියෙනකොට සිත කම්පණය වීමට උපකාර වෙන වෙන සම්බන්ධකම් බිඳිනවා. නේද? රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තමයි අපි බැඳලා තියන්නේ තැන් තැන් වලට. එක එක දෙයට. ඒ වයින් තමයි අපි සම්බන්ධකම් පවත් ගන්නේ. ඇලීම් ගැටීම් වලින් තමයි අපි සම්බන්ධය පවත්ත ගන්න. එන ඇසුරු කරන්නේ අපේ හිත ඇසුරු කරන්නේ අපේ හිත ලෝකයේත් එක්ක ඇසුරු කරන්නේ ඒක ඇලීමකින් නැත්නම් ගැටුමකින්. ඇලි ඇලි ඉන්නවා ගැටි ගැටි ඉන්නවා. ඒ දෙකෙන් තමයි අපේ ඇසුරු පවත්ගෙන යන්නේ. හොද්ද ලස්සන හොඳට තිබ්බොත් ඇලිලා ඇලිලා ඉන්නවා. ලුණු චුට්ට නැත්නම් ගැටිලා යනවා. ওই වගේ තමයි හැම එකක්. ඇඳුමට වේවා, ආභරණයට වේවා, ගෙදෙට්ට වේවා, විදුරු බඩු වලට වේවා. ඇලීමත් ගැටීමත් දෙක තියෙනවා. ඒතොර ලයිට් ගියත් ආණ්ඩුවට පක්ෂ නම් ආ කමක් නැහැ ඉතින් ඕක මොකද්ද කියලා. අපි පක්ෂ නම් ගැටෙනවා ඇලිමයි ගැටීමයි දෙක නෙවෙයි. ඈ පක්ෂපාතී ඇලිමෙන් යුක්ත කෙනා මොන හානි වුණත් එයාට ඒක සාමාන්‍යකරණයටපත් වෙනවා. ඊට පස්සේ මොන හොඳ දේ වුණත් ඒක නරකයි වගේ පේනවනේ. නේද? ඇලීම් ගැටීම් දෙක ඔස්සේ තමයි මේ කම්පණය කියන එක ඇති වෙන්නේ. මාසගේ හිතේ හිත කම්පනට පත් වෙනකන් හිත මුලල වචන ක්‍රියාත්මක වෙනවා. යලි යලි හිතවිලි එනවා. කයත් ක්‍රියාත්මක වෙනවා. ඒකයි මේ එක එක වචන කියනවා, අරගල කරගන්නවා, වාද කරනවා, රණ්ඩු කරනවා කො වෙන්නේ. කම්පනයත් එක්ක. සිතේ සැලීමත් එක්ක. ඒ සැලීම ඇති වෙන්නේ ඇසුරු කිරීම. මොනවද ඇසුරු කරන්නේ? රාග, දේශ, මෝහ මුල් කරගෙන තමයි මේ ඇසුරු කිරීම සිදු වෙන්නේ. ඒතර රාග, දේශ, මෝහ බලවත් වෙන්න වෙන්නේ ඇසුරු කිරීම වැඩි. සිහියෙන් කරන්නේ රාග, දේශ, මෝහ පාලනය කරනවා. දැන් අපි ගෙදරිනුට අම්මා තාත්තා හිටියොත් අපි දඟලන අඩුයිනේ. අම්මා තාත්තා නැත්තම් වැඩිපුර දඟලනවා. නේ? ඇයි පාලකයෝ ඉන්නවා. පොලිසිය පාරේ හිටියොත් වාහන ගානට යනවා. පොලිසිය නැත්තම් වැඩිනේ. පාලනය කියන්නේ අන් ඒක. ඉතින් අපේ සිත පාලනයෙන් රහිත වෙනවා සිහිය නැත්තම්. සිහිය පුදන ගමන් පාලනයක් ඇති වෙනවා. සිහිය නැති ගමන් පාලනයේ අයින් වෙනවා. රාගය, ද්වේෂය, මෝහය නූපන් රාගයේ උපදිනවා උපන් රාගය බලවත් වෙනවා. ඒතර ඇසුරු කිරීම ඇති වෙනවා. පාලනය නැතු වෙනවා. විවිධ විදිහට ඇසුරු කිරීම ඇති වෙනවා. ඇලීම් ගැටීම් ඔස්සේ ඇසුරපත් ඇති වෙනවා. ඒතර සීත යලි කැළඹිලා වචන කැළඹිලා කැළඹිල්ල වෙයි. කැළඹිල්ලක් තියෙනකොට දුකක් පීඩාවක් පමණ ඇති වෙයි. බලන්න සිහිය කියන අධිපති යම් කෙනෙක්ගේ ජීවිතයට බද්ධ වෙලා නම් අසුරු කරගෙන නම් ඒ සිහිය විසින් ඔහුගේ සිත පාලනය කරනවා. සිහිය කියන ධර්මයෙන් සිත පාලනය වෙනවා. මොනවද පාලනය වෙන්නේ? රාගය, ద్వේෂය, මෝහයකින්ද තමයි පාලනය වෙන්නේ. නූපන් රාගය ඉපදෙන එක පාලනය වෙනවා. උපන් රාගය වැඩෙන එක පාලනය වෙනවා. නූපන් ද්වේෂය උපදින එක පාලනය වෙනවා. උපන් ද්වේෂය වැඩෙන එක පාලනය වෙනවා. නූපන් මෝහය උපදින එක පාලනය වෙනවා. උපන් මෝහය වැඩෙන එක පාලනය වෙනවා. එතකොට රාග ද්වේෂ මොහ පාලනය වෙනවා කුමකින්ද? සිහිය කියන අධිපති සිටින තාක්. එතකොට සිහිය තියෙනවා නම් අපිට රටේ කැළඹිලි එන්න පුළුවන් නේද? රටේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, සමාජ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, දේශගුණ විපාරස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන අරගල නොයෙකුත් සිද්ධි ලෝකේ වෙන්න පුළුවන්. gedara වෙන්නත් පුළුවන්. ඒ ලෝකේ ස්වභාවයක්. මේ ලෝකේ හැටි එක නේද? හුලං හමනවා වගේ. ආකාශය වගේ. මේක වෙනස් වෙවි යන එකක් නිත්‍ය විදිහට එක විදිහට තියෙන්නේ නැති එකක්. ඒතර අපි සිහිය කියන අධිපති සිහිය කියන පාලනය අප තුළ නැති වුණොත් මොකද වෙන්නේ? මොහොතක්වත් එක විදිහට හිත තියාගෙන ඉන්න බැරි වෙනවා. මොනවා හරි එකකින් පෙරලා යනවා. එහෙම සිත පෙරලීමට හේතු වෙන සංසිද්ධි කෙරවලක් ලෝකේ නැහැ. කෙරවලක් නැහැ. එහෙනම් බලන්න සිහිය නැති මිනිස්සයාට මොකද වෙන්නේ? සිහිය කියන දේ ඉපදිලා නැත්නම් ඒ මිනිස්සයාට මොකද වෙන්නේ? මම මේ සිහිය සිහිය කියලා කියන්නේ සාමාන්‍ය සිහිය කියන නෙමෙයි. සාමාන්‍ය සිහිය කියන දේ සාමාන්‍ය කෙනා තුළ තියෙන සිහියක් තියෙනවා. ආර්ය නොවන සිහියක් තියෙනවා. මම කියන ආර්ය වූ සිහිය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන සිහිය. සාමාන්‍ය කෙනා තුළ යම් සිහියක් තියෙනවා. ඒ සිහියෙන් තමයි පාඩම් කරන්නේ, කැම්බින් හදන්නේ, ගණන් කරන්නේ, ගණන් හදන්නේ ආදී ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉන්නේ. නේද? අපි ඇඳුමක් පැළඳුමක් ඇඳන් ඉන්නෝ නේද? ඒ සාමාන්‍ය සිහිය බුද්ධි කියන එක. පාඩම් කරනවා, විභාග පාස් කරනවා, ගෙවල් හදනවා, නේද ළමයි ලපටි බලන. ඒ සාමාන්‍ය 100. ඒ 100 නෙමෙයි මම මේ කියන්නේ. ඒ 100 අපව පාලනය කරන කියන්නේ අපි ඒ සාමාන්‍ය කටයුතු කර ගැනීම පිණිස භාවිත වෙන 100 දුකෙන් නිදහස් වෙන්න චුට්ටක්වත් උදව් වෙන්නේ නැහැ. ඒ 100 තියන අයම තමයි පොඩි ලේකින් කම්පණයටපත් වෙන්නේ. ඒ 100 නේ වීදුරු වාදනවා. සාමාන්‍ය ලෝක විශ්ේ දිනන්ට අප තුළ තියෙන යම් 100ක් තියෙනවානේ. ඒක නිකන් වීදුරු වාදනයක් වගේ. ඒකනේ සුළු දෙයින් කැළඹෙන රටවල් ලෝකයේ ගම් ගම්බිම් කැළඹිලා, ගෙවල් දොරවල් කැළඹිලා, තමනුත් කැළඹිලා යනවා පුංචි දෙයින්. නේ? ලෝකේ වෙන කොහෙර ප්‍රශ්නයක් උනේ. ලෝකේ කෙරෙවල එන ප්‍රශ්නෙකට මෙහි කට්ටිය කැළඹිනෝනේ. ඒ සාමාන්‍ය සිහි බුද්ධිය නැති වෙලා යනවා. එහෙනම් අනිත් බලවත් අකුසල ගැන කවර කතාවදනේ? ඉතින් සාමාන්‍ය සිහි බුද්ධිය තිබ්බට බෑ දැන් බලන්න මහා උගත් අය වාද කරගන්න හැටි. නේද? ආචාර්ය මහාචාර්ය වගේ ලොකු උගත් කට්ටිය ඉන්නවා. මහා බල සම්පන්න වෙන මැති ඇමතුරු වාද කරගන්නවනේ. රණ්ඩු කරගන්නවා. කැළඹෙනවනේ. ඒතරේ සාමාන්‍ය සිහිබුද්ධිය වීදුරු බහඳිනවා වගේ කිව්වේ ඒකයි. වීදුරු වගේ ඒවා. කැඩිලා යනවා පටස් ගාලා. නමුත් ඒක ප්‍රමාණවත් සාමාන්‍යයෙන් ඉගෙනගෙන තනතුරු තානාන්තර දාන රස්සාව කරන්න මේ වැඩ ගෙවල් දොරල් හදන්න ඒ ඇති සාමාන්‍යක. ලෝක විශ්ේ දිනාගෙන ජයග්‍රහණ කරන්න, ක්‍රීඩා කරන්න, මැති ඇමතිකම් කරන්න හදකම් කරන්න ඔක්කොම මේ සාමාන්‍ය සිහිය ඇති. ඒ සාමාන්‍ය සිහියත් නැති වෙන වෙලාවල් තියෙනවා. ඒ පොඩි දෙයින් ඒ සාමාන්‍ය සිහිය නැති වෙනවා. සමහර අයට ඒ පොඩි නැතින සිහිය ගන්න පුළුවන් ආපහු. ඔය ගෙවල් වල පොඩ්ඩක් කේන්දික මට චුට්ටක් කේන්දික අපෝ හරියන්නේ. නේද? රටේ ප්‍රශ්නේ පොඩ්ඩක් හරියන්නේ ටිකකින් ඒ සාමාන්‍ය සිහිය එනවා. සමහර අය ඉන්නවා ඒ සාමාන්‍ය සිහියත් නැතර නැති වෙනවා. පිස්සු කියන්නේ. උමතු කියන්නේ ඒක. සාමාන්‍ය සිහිය නැති වෙලා අපි මේ අද කතා කරන්නේ සාමාන්‍ය ඉගෙන ගැනීම පිණිස සාමාන්‍ය කටයුතු කර ගැනීම පිණිස ඇඳුමක් පෙන්වනවා කර ගැනීම පිණිස ආදි වශයෙන් තියනා වූ ඒ මට්ටමේ සිහිය නෙමෙයි ඒ සිහියම බලවත් වූ දෙයක් ගැනයි ඒ සිහියම තමයි ඒ සිහිය බලවත් කරගන්න පුළුවන් යලි නොබිනෙන විදිහට ඊතා සුළු දෙයකට කැළඹෙන සිත බලසම්පන්න සිද්ධියකටත් කැළඹෙන්නේ නැති දේ බවට පත් කරන්න පුළුවන්. දැන් බලන්න ගොඩාක් ඉගෙනගත්ත මිනිස්සු පවා ගෙදර රණ්ඩු වෙනවා. නේ? ලොකු තනතුරු තානතර තියෙන මිනිස්සු ගෙවල් වල රණ්ඩු කර ගන්නවා. ඒතර යාර සිහිය නැතුවද? තියෙනවා. ඒ කියන්නේ තිබුණු සිහිය පුංචි සිද්ධෙන් කැඩිලා ගිහිල්ලා. එහෙනම් ඒ පුංචි සිහිය මෙලව දිනන්න තිබුණු සිහිය මදි නේද අපට ආරක්ෂාවට? ඒක මම කියන්නේ. විභාගයක් දිනා ගන්න තිබුණු සිහිය අපේ සැබෑ ආරක්ෂාවට මදි. මක් නිසාද ඒක බින්දෙනවටක් ගාලා. ඒ නිසා අපි යම් දෙයක් දන්නවා තේරෙන අපට හැකියාවක් තියෙනවා ඒයින් මත් වෙලා නතර වෙන්න එපා. ඒ තියෙන සිහිය බලවත් කරගන්න ඕන. ධර්මයෙන් තමයි නිවැරදි සිහිය, නොබිදෙන සිහිය, මිනිස්සෙක් සැබවින්ම බලවත් කරන සිහිය ඉපදෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තමයි මෙලෝ පරලෝ දෙලොවම දිනන්න පුළුවන් විදිහට සිත රැගෙන ඒ සිහිය උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මෙලව ගොඩාක් දියුණු වෙච්ච මිනිස්සු පරලව අසාර්ථක වෙනවා. මෙලවත් ඒගොල්ල පීඩාවෙන් ඉඳලා පරලව අසාර්ථක වෙනවා. ඒ කියන්නේ සිහිය තිබිලා පිස්සු ඉඳලා නෙමෙයි. ඒ සිහිය අර වීදුරු භාජන වගේ කියලා මං කිව්වේ. කැඩෙනවා. තමන් උයාගත්ත බත්මාළු මුල් කරගත්ත රණ්ඩුවේ ඉන්න මිනිස්සු සුගතියකට යන්නේ කොහෙද? නේද? පොඩි දෙයකට පීඩාවක් එන මිනිස්සු ගෙදර බඩුවක් කැඩුනොත් පීඩාවටපත් වෙනවා ඇඳුමක් ඉරුණොත් පීඩාවටපත් වෙනවා නේද ගොඩාක් හිත paludu වෙනවා රිදෙනවා නේද එහෙම එකක් තියෙනවනේ මිනිස් ළඟ හිත රිදෙනවා paludu වෙනවා ශෝක කරනවා ඉතින් එහෙම ඉඳලා එහෙම ඉන්න කෙනාට උගත් කමෙන් වේවා ධනෙන් වේවා වැඩක් තියනවා සැපයක් නැහැ සැපයක් නැහැ නේද නමුත් බුදුරජාන් වහන්සේගේ ධර්මය අපට කියලා දෙනවා අප ළඟ තිබෙන ඒ සිහිය මෙලව දිනපු යම් සිහියක් තියෙනවානේ අන්නේ සිහිය බිඳෙන්නේ නැති කම්පණයටපත් නොවන සිතක් සඳහා බල සම්පන්නව ඒ සිහිය දිනු කරන්න අපට කියලා දෙනවා. ඒ නිසා තමයි ඒ සිහිය අධිපති විදිහටපත් කරගන්න කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයා සිහිය අධිපති කරගන්නේ නැහැ. එයා ඉතින් උගත්කම මුල් කරගන්නවා, දැනුම උගත් ඒව මුල් කරගන්නවා, සල්ලි මුල් කරගන්නවා, බලය මුල් කරගන්නවා. ප්‍රසිද්ධිය මුල් ඒ වගේ දේවල් තමයි ආධිපති විතර හිතා ගන්න. ඒතර අවශ්‍යම දේ නැහැ. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා සිහිය අධිපති බවට පත් කරගෙන වාසය කළ යුතුයි. දැන් මේක මතක තියාගන්න. මේ දීර්ඝ කතාවක් කළාට ඌමනාදේ මතක තියාගන්න. ඒතර දැන් තේරුම් ගන්න සිහිය අධිපති නම් ඒක කොහොමද තේරුම් ගන්නේ? අපේ ජීවිතයේ අධිපති සිහිය බවට පත් කරගෙන නම් අපි වාසය කරන්නේ අපි ශ්‍රාවකෙ ඉන්නේද? ශ්‍රාවකයා තුළ අංග හතරක් තියෙනවානේ. මොනවද පළවෙනි අංගය? සීලේ ආනිසංශය ඔහුගේ. ඊළඟ ප්‍රඥා උතුම්. විමුක්තිය තමයි සාරය. අධිපති සිහිය. සිහිය අධිපති. සිහිය අධිපති නැත්නම් මොකද වෙන්නේ? පොඩි දෙයින් කැළඹෙනවා නේද? නේද? ඒක තේරෙනවනේ. ඒක තේරෙනවා පිළිගන්න ඕන. හැබැයි ඒක ලෝකෙ දිහා බලලා නෙමෙයි, Taman දිහා බලලායි පිළිගන්නේ. දැන් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන් පොඩි දිනුත් කැළඹෙන ස්වභාවයෙන් යුක්තයි නම් බය වෙන්න එපා. මං කියන්නේ 100 100ක් සම්පූර්ණ වෙනව නෙමෙයි. අපි ක්‍රමානුකූලව දියුණු වෙන්නේ මේක නේද? ඕගොල්ලෝ ඕගොල්ලෝ දිහා බලන්න. ඕගොල්ලන් කැළඹිල්ල බැහැර කරගන්න බැරි නම් සැනකින් කැළඹිලා යට වෙලාම යනවා නම් ඒක හොඳමදි. නේද? ඒ නිසායි මම මේ සාමාන්‍ය සිද්ධි කිව්වේ නැත්නම් ඕගොල්ලෝ මේ තේරෙන්නේ නැහැ නේද? සාමාන්‍ය එදිනදා සිද්ධි වලින් මම කිව්වේ තේරෙන්න ඕගොල්ලන්ට. එතකොට ඔයගොල්ලෝ ඒව දිහා තමයි බලන්න ඕන. අපි ඒ වගේ දෙන කැළඹුණාද? එහෙනම් අපි සිහිය තව රැක ගන්න ඕන. සිහිය අධිපති විදිහට අපි ඇති කර ගන්න ඕන කියලා තේරුම් ගන්න. සිහිය අධිපති නොවුනොත් මොකද වෙන්නේ? සිත කෙලෙසෙනවා. ඇයි සිතේ ආරක්ෂාව නැහැ. රාගදේශ මොහලින් කොටු වෙනවා. යට වෙනවා. එතකොට සිතේ පහසුව නැහැ. සිත නිදහස් නැහැ. එන විමුක්තිය නැහැ. දැන් බලන්න ඕගොල්ලන් නිවුණු හිතකින් වගේ ඉන්න වෙලාවල් තියෙනවා නේද? හැම වෙලාවම රාග දේශ වල යට වෙලා නෑනේ. නේද? පහසුවෙන් ඉන්න වෙලාවල් තියෙනවා. දැන් බණක් අහනකොට බලන්න පහසුවක් තියෙනවා. ඒක සුවයක් නේද? නේද? ඒ විමුක්තිය රාග දේශ මොහලින් තොරව වාසය කරන්න පුළුවන් නම් විමුක්තියක් තියෙනවා. අන්න ඒකම සාරය බවට පත් කරගන්න. ඒ සාරයම තමයි දිනු කරගන්න ඕන. ඒතකොට මේ විමුක්තිය ඇති වෙන්නේ සිතේමයි. ඒ විමුක්තිය සම්පූර්ණත්වයටපත් කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ විමුක්තිය සම්පූර්ණත්වයටපත් වෙන්න නම් සිහිය අධිපති විදිහට ඉන්න ඕනනේ. නැත්තම් බෑ නේද? දැන් මේ හොඳට ඉන්න මිනිහා කැමිලා යන්නේ ඇයි? සිත දුර්වල වෙලා, කෙලස් වලින් කිලිටි වෙලා. එහෙනම් සිහිය තිබිලා නැහැ. අපේ පාලකයා ඉඳලා නැහැ. මුරකාරයා ඉඳලා නැහැ. තේරුම් ගන්න මේ විදිහට. අපේ සිත කැළමුණා නම් ඒ ලයිට් ගිනි නිසා නෙමෙයි. ඒව වළක්වන්න අපිට බෑ. ඒ ලෝකේ හැටි ගම් වතුර වළක්වන්න අපට පුළුවන්ද? නේද? නමුත් අපි හිතන්නේ මොකද ආණ්ඩුව වැරදි ගම් වතුර ආවා. ආණ්ඩුවට පින නැහැ ගම් වතුර ආවා. අපි මේ විදිහට කැළඹෙනව නේද? ඈ ආණ්ඩුවට හයිය නැහැ ලයිට් යනවා. ආණ්ඩුවට හයිය නැහැ බඩු මිල වැඩි වෙනවා. එහෙමනේ අපිට හිතෙන්නේ. අම්මලට තේරෙන්නේ නැහැ තාත්තලට තේරෙන්නේ නැහැ ගමේ වුන් හොඳ නැහැ. අර ආගම හොඳ නැහැ මේ ආගම හොඳ නැහැ. ඔහිම හිතෙනවනේ එක එක දේවල්. අන්දර මොකක්ද නෙවෙයි තමන්ගේ හිතේ කැළඹිලනේ තියෙන්නේ. පීඩාව කාටද? තමන්ට පීඩාව. ඔන්න ඔය පීඩාවෙන් අපි බේරෙන්න ඕනේ. ලෝකයේ තියෙන දේවල් අපිට වෙනස් කරන්න බෑ. ලෝකේ තියෙනවා වෙනස් කරලා අපිට හිත නතර කරන්න බෑ. අපි කොහොමද හිත නතර කරගන්නේ? සිත පාලනය වෙන පාලකයා අප තුළ ඉන්න ඕන. සිහිය. සිහිය තිබුණොත් සිත ආරක්ෂාවක් තියෙනවා. සිත කලම්බන්නේ මොකෙන්ද? රාග දේශ මොහලින්. රාග දේශ මොහලින් වෙන වෙන දේ ඇසුරු කරනවා. ඇලීම් ගැටීම් ඔස්සේ ඇසුරක් ඇති වෙනවා. ඒ ඇසුරට ගිය ගමන් සිත කලබෙනවා. යමක් ඇසුරු කරද්ද චලනයටපත් වෙනවා. ඒ කියන්නේ හිත චලනය වෙනකොට සංසිඳීම නැහැ. ඒකයි තියෙන්නේ. එතකොට සිහිය ඉපදුනොත් සිහිය ආරක්ෂා වුනොත් රාගදේශ මූලින් සිත පීඩාවටපත් වෙන්නේ නැහැ. රාගදේශ වලින් හිත පීඩාවටපත් නොවෙනකොට කලබලයක් නැහැ. යම් සුවයක් තියෙනවා. ඒ කියන්නේ සිතේ නිදහස් බවක් තියෙනවා. ඇයි මේ සිත නිදහස් නොවි කැළඹිලා එහෙ දඟලනවා මෙහෙ දඟලනවා රණ්ඩු කරනවා වද කරනවා වාද කරනවා පීඩා කරගන්නවා ඒ රාගදේශ මොනිසානේ එහෙම තේරුම් ගන්න පුළුවන්ද ඔයගලන්ට ඈ එහෙම තේරුම් ගන්න ඕන එහෙම තේරුම් ගැනීමෙන්ම තමයි සිහිය කියන අධිපතිතුමා තමා තුළ පිහිටන්නේ එතකොට සිහිය තිබුණා නම් සිහිය ඉපදුණා නම් සිහිය ආරක්ෂා කරගත්තා නම් සිහිය අධිපති විදියටපත් වෙලා තිබුණා නම් අපේ ජීවිතේ සිහිය අධිපතිව වාසය කළා නම් සිත ආරක්ෂා වෙලා විමුක්තිය ආරක්ෂා වෙනවා. ඒ විදිහට සිහිය බලවත්ම කරගත්තොත් විමුක්තිය සම්පූර්ණ කරගන්න පුළුවන් කලක් වෙනවා. විමුක්ති සාරය මුළුමනින්ම සම්පූර්ණ බවටපත් වෙන කලක් වෙනවා. ඒතරේ විමුක්තිය සම්පූර්ණත්වයටපත් වුනහම ඒකට කියනවා චේත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කියලා කියනවා. යම් කලක විමුක්තිය සම්පූර්ණ වෙනවා. චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේම සම්පූර්ණ වෙන කලක් තියෙනවා. ඒතර ඔහු ශ්‍රාවකත්වය සම්පූර්ණ කරගෙන. ඒතර බලන්න විමුක්තියකින්දී තේරුම් ගන්නකො. නේද? නිදහස් හිතකින් ඉන්න එක. රාගදේශ මූලින් පීඩා නොවෙන සිතකින්. රාගදේශ මූලින් මුළුමනින්ම නිදහස් නම් ඒතර ඔහුගේ විමුක්තිය සම්පූර්ණයි. චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කියන විමුක්ති දෙආකාරයේ විමුක්තියන් ඔහු තුළ තියෙනවා. අතිශයින් සුව පහසු ජීවිතයක්. ඒතර ඒ විදිහට සිහිය අධිපති නොවී සිටියොත් විමුක්තිය ඇති කරගන්න බෑ. විමුක්තිය නැත්නම් අතිශයින් පීඩයි දුකින් නිදහස් වීමක් නෑ. ඒතර සිහිය අධිපති වෙන්න නම් ඊළඟට තියෙන්න ඕන සුදුසුකම මොකද්ද? ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාව උසස්ම දේ බවට පත් වෙලා තියෙනවා. සිහිය අධිපති වෙන්න නම් උසස්ම දේ අපේ ජීවිතේ උසස්ම දේ වෙන්න ප්‍රඥාව. ප්‍රඥාව උසස් නැත්නම් ප්‍රඥාව දුර්වල නම් සිහි අධිපති වෙන්නේ නැහැ. ලැජ්ජා හිතන්න එපා මේවා මම කියනවා කියලා. අප යලි හිතලා අප තුල ඒක ඇති කරගන්න ඕනේ. ඔයගොල්ලෝ ප්‍රඥාව නැති කට්ටිය කියලා හැමක් නෙවෙයි මම කියන්නේ. මේ මේක තේරුම් ගන්න දිනු කරගන්න විදිහ කියන්නේ. අපිට සිහි තියෙනවා. සිහි අධිපතිව විදියට අපේ තුල තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න. දැන් හොයලා බලන්නදී මම කිව්වේ. ඒක හොයලා බලන රටත් එක්කනේ gedara දොරේ වාසය කරනකොටම තේරෙනවා. හ්ම්. පහුගිය කාලේ කල්පනා කරාම ඇති පේනවා. සිහිය උපදව ගන්න විදිය ගැන අපි දේශනාවක් ඉගෙන ගත්තා නේද? ඈ? ඉගෙන ගත්තා නේද? දැන් මම මේ කිව්ව දෙයක්ම තමයි තියෙන්නේ. දැන් ලයිට් කපපුවහම මොකද්ද ඔයගොල්ලන්ට කියවුනේ මොනවද කතා කරගත්තේ කියලා බලන්න. හොද්දේ ලෙනු නැති වලට මොනවද කිව්වේ කියලා බලන්න. ගෙදර ඇඳුම් හොදලා නැත්නම් මොනවද කිව්වේ කියලා බලන්න. කොහොමද සිය උපදවගන්නේ? අපි කලින් ඉගෙන ගත්තනේ මේවා. කලින් කියපු කරපු දේ සිහි කරන්න ඕනේ. එතකොටයි සිහි ඉපදෙන්නේ. මතකද අපි පංච ඉන්ද්‍රිය පංච බල ගැන කියද්දී සති ඉන්ද්‍රිය ගැන ඉගෙන ගත්තානේ. නේද? මම ඕගලන්ට ක්‍රමානුකූලව දැනුම වැඩි කරන්න කරගෙන යන්න පුළුවන් විතර මේ අයන්න අයන්න ඉදිරි පිළිවෙලට උගන්වන්නේ. ඒක පාට අංක කියලා කියනෝ නෙවෙයි. නැත්නම් ඕගොල්ලෝ හිතයි අපිට මේ සිහි අධිපති ගැන කියනවා මොකද්ද දන්නේ නැහැ හිතන්නේ. එහෙම හිතුවොත් ඕගොල්ලෝ කලින් දේ අමතක කරලා මම දැන් මේ කිව්වේ ලයිට් ගියහම මොකද හිතේ ඔක්කොම කලින් කියපු දේවල් හිතන්න කියලා කියන්නේ. ඈ මං කලින් කියලා දුන්න දේවල්. ආ. ඒවා විහිළු කතා නෙමෙයි මම කිව්වේ. දිනපතා හිතන්න උදේ නම් මොනවද මම කිව්වේ? මොනවද මම කළේ? ඊයේ මම මොනවද කිව්වේ? මොනවද මම කළේ? කෑවේ බීවේ මොනවද කියලා හිතන්න ඒවා නෙමෙයි හොයන්නේ. වරදලා ගන්න සමහරව. මං ටීවී බැලුවා නාට්‍ය බැලුවා නාට්‍ය බැලුවා ඒවා නෙමෙයි. ඒ අර මණ්ඩපාරේ ආපහු යනවා වගේ වැඩක්. මේ වැඩ දෙක වරද්ද ගන්න එපා. සමහර සීකරන ගමන් හිතන්නේ කාපු දේවල් සීකරනවා. මේවා කෑවා අරවා කෑවා ආයක මෙහෙමයි ඊට පස්සේ මෙහෙම කරන. ඒක නෙමෙයි. නැත්නම් අපි අහවල් ගමන ගියා මෙහෙමයි අර පාර මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා ඒව නෙමෙයි මේ. ඒක සාමාන්‍ය අපි කරගෙන යන රටාව. ඒකෙන් මිදෙන්න ඕනේ. පැහැදිලිද? ඒකෙන් මිදීම පිණිසයි මේ සිහිය උපදවන්නේ. සිහිය ඉපදීමට මොකද්ද හිතන්නේ? අපි කියපු දේවල් කටෙන් කිව්ව දේ තියෙනවනේ. අම්මට බැන්නා. තාත්තට බැන්නා. ආණ්ඩුවට බැන්නා. ත්‍රස්තවාදීන්ට බැන්නා. දේවදත්තට බැන්නා. ඒ ඔක්කොම බැනුම් තමයි. දේවදත්ත අපාය කියලා අපිට බනින්න අයිතියක් නැහැ. අපි බෞද්ධ කියලා අන්නාගමට බනිනවා. අපේ බෝධි කැපුව කියලා අපි බනිනවා. ඒක ඕකත් බැනුම් තමයි. ඒ සාධාරණය කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. සාමාන්‍ය ලෝකේ නම් සාධාරණයි කියලා හිතන අපේ ධර්මයට බැන්නා බයින් එක සාධාරණයි. ඒ සාමාන්‍ය ලෝක විශ්ේ නෙමෙයි අපි ඉගෙන ගන්න. මෙතන ඉගෙනන්නේ කුසල් අකුසල්. ඒතර දේවදත්ත හරි කවන්න බැන්නා නම් අපේ වචනය වැරදි. නේද? අම්මට බැනීම ගැන කවර කතාවද? හ්ම් අපි දුන් බේබද්දට බනිනවා. සාමාන්‍ය සමාජයේ සාධාරණයි ඈ අපිට බෑ. අපේ බෑ. අපේ විශ්ය වෙනස්. අපේ විශ්යේ තියෙන සැඩ පහරක් කපාගෙන යන එකක්. සැඩ පහරෙන් අනිත් පැත්තට යන්න ඕන. සැඩ පහරේම යන එක නෙවෙයි. බේබද්දටත් බැනලා, හාමුදුරටත් බැනලා, බෝධිකපයකට බැනලා ඕන එකක් පුළුවන් සාමාන්‍ය විශ්යේ. නේද? ඒක සැඩ පහර දිගේම පීනගෙන පහතට යන ගමන. අපි විශ්යෙන් බෑ. බුදුරජාණන් වහන්සේ ධර්ම එහෙම බෑ. සැඩ පහරක් කපාගෙන යන්න ඕන. ඒ විශ්ය හරි අමාරුයි. අතිශය අමාරුයි. චිවුනුයි. ඒ විශ්ය කොයි වගේ දන්නවද? දෙපැත්තේ මිට තියෙන කියතෙන් කපද්දී එයා ගැනමත් තරහක් ඇති කරගන්න බෑ. බෝධියක් කපපම කවර කතාවදනේ. පුළුවන් අපිට අයිතියක් තියෙනවා බනින්නේ. ඒක බේර ගැනීම වෙනයි. වෙනයි. අපේ සිත රැක ගැනීම සම්බන්ධයෙන් මම කල්පනා කරන්න අපි කියන්නේ. එහෙනම් බලන්න අපි කිව්ව දේවල් කරපු දේවල් මොනවද කියලා බලන්න ඕන. අන්න එතකොට සිහිය කියන දේ ඉපදෙනවා. ඒ ඉපදුණු සිහිය තමයි බලවත් වුණාම අධිපති බවට පත් වෙන්නේ. අපේ පාලනය බවට පත් වෙන්නේ. ඒතර අපි කිව්ව දේ නරකයි නම් එබඳු දෙයක් යලි නොකියන මට්ටමට අපි සකස් වෙනවා. එහෙනම් හිත පාලනය වෙනා නේද? ඒ කළ කී දේ සිහි කරනකොට සිහි ඉපදිලා ඒ අධිපති අපි තුල නිතර පුරුදු කරනකොට සිහි අධිපති බවටපත් වෙනවා. ඒතරේ නරක දේවල් යලි කියන්නේ නැති කෙනා බවටපත් වෙනවා. සිහි තියෙනවා. නරක දේ යලි නොකරන කෙනා බවටපත් වෙනවා. නරක දේ යලි නරක දේ කියනවා කියන කියනවා. නරක දේෙන් නරක වචනයක් කියනවා. අපි හිතමු දේවදත්තට බයිනවා. එහෙම නැත්නම් අන්‍යාගමිකට බනිනවා. ඒ බනින වචනේට මුල් වෙන්නේ මොකද්ද? ද්වේෂය. නේද? නේද? එහෙනම් රාග ද්වේෂම මුල් වෙනවගෙන රාග ද්වේෂම හිතේ පවතිනවා. ඉපදිලා උපංගික වැඩෙනවා. එහෙනම් හිත කෙලසෙනවා නේ. පැහැදිලිද? එහෙනම් මේ බාහිර සිද්ධි ධාමයේ මොකද්ද කියන අපිට වැඩක් නැහැ. අපි ඕන හිත රැක ගන්නම් අපි නොබැනී ඉන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් ඒක හොඳ නෑ කියලා අපි තේරුම් ගන්න ඒකයි පරණ කියපු කරපු දේවල් සිහි කරන්න කියලා කියන්නේ. පරණ කියපු කරපු දේවල් සිහි කරද්දී අපට තේරෙනවා මේක හොඳ නෑ. මගේ හිතට හොඳ නැති එකක්. මගේ හිත කෙලෙසුණා. යලි නොකල යුතුයි කියලා තේරුම් ගන්නවා. එතකොට සිහිය ඉපදිලා ඒ විදිහට පුහුණු කරන්න කරන සති ඉන්ද්‍රිය ඉපදෙනවා. එතකොට සති බලය අපි ළඟ තියෙනවා. එතකොට සිහිය අධිපති විදිහට පවතිනවා. ඒ සිහිය අධිපති බවට පත් වෙනකොට විමුක්තිය තියෙනවා හිතේ. විමුක්තිය ආරක්ෂා වෙනවා. යම් කලක විමුක්තිය සම්පූර්ණ බවට පත් වෙනවා. ඒ කියන්නේ සාරය තියෙනවා. එතකොට ඒ විදිහට ඒ සාරය ඉපදිලා ආරක්ෂා වෙන්න නම් සිහිය තියෙන්න ඕනේ. එහෙනම් ඒ සිහිය තියෙන්න නම් අපි දැනග අපි තුල තියෙන්න ඕන මොකද්ද? උසස් විදියට ප්‍රඥාව. මොකද්ද ඒ උසස් ප්‍රඥාව? උසස් තියෙන්න ඕන ප්‍රඥාව මොකද්ද? මෙයයි කුසල් මෙයයි අකුසල් මෙයයි සාධාරණ මෙයයි අසාධාරණ නෙමෙයි. මෙයයි කුසල් මෙයයි අකුසල් කියන දැනුම. ඒක ප්‍රඥාවට අයිති. එහෙනම් අපේ වචනය රළු වෙන්නේ දැන් සාධාරණ අසාධාරණ දෙක මුල් කළා මුල් වෙලා කුමන වචනේද සංසිඳෙන්නේ සාධාරණ අසාධාරණ කියන ඒ ස්වභාවය ගැන බලන්න සාධාරණය අසාධාරණය යුක්තිය අයුක්තිය මේවා මුල් වෙලා සංසිඳුණු සිත් උපදිනවද ලෝකේ එවනේ කඩු සටන් වගේ නේද? කඩු සටන් වගේ. අවි අර අරගල වගේ නේද වචන වල අර්ථය ගත්තත්. නේද? එහෙනම් ඒව මුල් වෙලා එන වචන. ඒතරේ ඒ ඒ ඒබඳු සංකල්ප සාධාරණ අසාධාරණ ආදී සංකල්ප මුල් කරගෙන අපි අපේ සිතුම් පැතුම් සිතුවිලි වචන ඉපදෙන්නේ මොනකයින් මෛත්‍රියෙන්ද අවෛරයෙන්ද ද්වේෂයමයි තියෙන්නේ. වෛරය, ද්වේෂය, ක්‍රෝධය නේද? එහෙනම් ඒ සාමාන්‍ය ලෝකයා යන සැඩපහරේ යටට පීනගෙන යන එක නෙවෙයි අපේ ධර්මය. සැඩපහර කපාගෙන අපි යන්න ඕනේ. ඉතින් මේක තේරුම් ගැනීම තමයි ප්‍රඥාව. දැන් බලන්න ප්‍රඥාව කියන්නේ සාමාන්‍ය ලෝක විශ්ය ඉගෙන ගන්න නුවණ නෙවෙයි නේද? ඈ? ප්‍රඥාව කෙනෙවෙයි. තියුණු දෙයක් නේ ප්‍රඥාව. යමක් විදගෙන යන්න පුළුවන් වෙන එකක් නේ තියුණුයි. යමක් පසාරු කරගෙන යන්න පුළුවන් තරම් තියුණු දෙයක් ප්‍රඥාව කියලා කියන්නේ. ඊතලයක් වගේ. නේද? ඒතර ඒ ප්‍රඥාව ඉපදුණු කෙනා කලබල වෙන කෙනෙක්ද සංසිඳීම තියෙන කෙනෙක්ද? ඒ ප්‍රඥාව නැති කෙනා මෙයයි කුසල් මෙයයි අකුසල් කියන දන්නේ නැති කෙනා තුල මොකක්ද තියෙන්නේ? මෙය සාධාරණ, මෙය අසාධාරණ, අයුක්තිය. සාධාරණ, අසාධාරණ, යුක්තිය, අයුක්තිය කියන සංකල්ප තුලම වාසය කරන කෙනාට තියෙන්නේ මොකද්ද? සංසිඳීමෙන් තොර බව. නේද? යම් කලක ඔහු යුක්ති අයුක්ති සාධාන අසාධාන කියන සංකල්ප ඉක්මවලා මහ පොළොවේ තියෙන පස් ටික අයින් කරලා පොළොවේ ඇතුලේ තියෙන මණික්කට දක්වා යමෙක් ගියොත් ඔහු පොසත් වෙනවා. දුප්පත්ද පොසත්ද? පස් ටික අයින් කරලා මණික් දක්වාම හාරගෙන යනවා යම් කෙනෙක්. ඔහුට ධනවත කෙනෙකු ලන්නේ. ඒ වගේ සාමාන්‍ය සංකල්පමය දැනුමක් තියෙනවන අපිට සාධාරණ අසාධාරණ යුක්ති අයුක්ති සංවර්ධනයේ දියුණුව එහෙම නැත්නම් මේ සමාජ සම්බන්ධතා වගේ නොයෙකුත් අපේ සාමාන්‍ය මතුපිට දැනුමක් තියෙනවනේ මේ ලෝකයේ දුවන මතුපිට දැනුම නේද? මේ මතුපිට දැනුම තුල මොකද්ද තියෙන්නේ? සාධාරණයි. අසාධාරණයි. යුක්තිය, අයුක්තිය, සිද්ධියුණු, සංවර්ධනය, ප්‍රගමණය ඔය වගේනේ දේවල් නේ සංහිඳියාව එකමුතුව ජාතික සමගිය ජාත්‍යන්තර ඔය වගේ සාමාන්‍ය සංකල්ප සියල්ල මේක මොහොත උඩ තියෙන දෙයක් වගේ උඩ මතු පිට තියෙන දැනුම් සම්භාරයක් මතු පිටයි තියෙන්නේ. මිනිස්යාගේ දැනුම ඒ මතු පිට දේ ඉක්මවා යන්න ඕන. මතු පිට තියෙන දේ ඉක්මවා යන්න ඕන. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් උන්වහන්සේත් ওই සාමාන්‍ය දැනුම තුල තමයි හිටියේ. උන්වහන්සේ සාමාන්‍ය දැනුම ඉක්මවා යන්න උන්වහන්සේට පුළුවන් වුණා. උන්වහන්සේට ඒ සාමාන්‍ය යුක්තිය අයුක්තිය දැන් රජවරුණු යුක්තියක් තු විසඳන්නේ. නේ? වර්ධනයේ සංවර්ධනයේ ජාත්‍යන් සම්ම ඔක්කොම රජවරු කරන්නේ. යුක්තිය පසිනලන්නේ කවුද? රජු. නේද? අයුක්තිය පිටුවහල් කරන පිටු දකින්නේ රජු. එනගේ සාමාන්‍ය ලෝක විශ්ේ දැනුමෙන් යුක්තයි. නමුත් උන්වහන්සේ ඒක ඉක්මවා ඒක අභිබවා ගැඹුරු දැනුම ඇති කරගත්තා. ඒ තමයි මේ කුසල් මොකද්ද අකුසල් මොකද්ද කියලා අවබෝධ කරගත්තා. යුක්ති අයුක්ති ගැන විතරයි නම් අපේ දැනුම අපේ සංසිඳෙන්නේ නැහැ. කඩු අරගෙන යන්නේ, පොළු අරගෙන යන්නේ. අපි අඹුරු නේද? ಜಾති වෙනුවෙන් වේවා, ආගම වෙනුවෙන් වේවා, ගහකොළ වෙනුවෙන් වේවා අපිට කඩු අතට ගන්නව නේ මිනිස්සු. කඩු අරගෙන, පොළු අරගෙන, ගිනි තියාගෙන, කපාගෙන, කොටාගෙන, මරාගෙන යනව නේද? ඈ? එහෙම නැද්ද ලෝකේ? ඒතර ඒව රකින්න කොච්චර ඒව රකින්න ගන්නෙත් ආවුදම නේද? යුක්තිය රකින්න යුක්තිය ඉපදෙන්නේ ආයුධ වලින්. යුක්තිය උපදවන්නේ ආයුධයෙන්. ඒක අයුක්තිය රකින්න ආවද හැමතැනම ආයුධනේ තියෙන්නේ. ඉතින් මේ සාමාන්‍ය ලෝක විශ්ය තුල මිනිස්සු සංසිඳීම කරා යන ලෝක විශ්ය දැනුමක්. නේ බලන්නේ නම් සාමාන්‍ය මිනිසයා සාමාන්‍ය ලෝක විශ්ය තුල උපාදි පිට උපාදි ගහලා කොහෙද ඉන්නේ නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අප අප ගෙනියන දැනුම බලන්නකෝ. ඒ සාමාන්‍ය විෂය ඉක්මවලා ඒ ඒ ඒක ඉක්මවලා ගිහිල්ලා අපට කොයිතරම් උසස් දැනුමක් උපදවනවද නේද යුක්තියට වඩා කුසල් හරි වටිනවනේ යුක්තිය ඉටු කරන්නට යන මිනිසයා අකුසලෙන් නේද යන්නේ ඈ යුක්තිය ඉටු කරන මිනිසයා බැරිතන කඩුව අරගෙන නේද යන්නේ තුවක්කු අරගෙන නේද යන්නේ තුවක්කුවෙන් නේද යුක්තිය ඉටු කරන්න යන්නේ ලෝකේ. යුක්තිය ඉටු කරන කෙනෙකුට යුක්තිය ඉටු කරන්න කී දිනෙක් මරනවද ලෝකේ? කෙනෙකුට යුක්තිය ඉටු කරන්න බඩු බහන්න දේපල කොච්චර ගිනිපත් කරනවද? එහෙනම් අපි මුලාවක් තුළනේ ඉන්නේ. ඒක තමයි අවිද්‍යාන්ධකාරය කියන්නේ. ප්‍රඥාව නැති කතන. අවිද්‍යාව කියන්නේ ආරි සත්‍ය නොදන්නකම නේද? ඒකට අන්ධකාරය කියන්නේ ඒකයි. ආරි සත්‍ය ගැන දන්නාකමට ප්‍රඥාව කියනවා. කුසල කුසල් දන්නාකමත් ප්‍රඥාව තමයි. එහෙනම් සාමාන්‍ය ලෝක විශ්ය තුල අපි අඳුරේ ඉන්න මිනිස්සුනේ නේද? ඒකයි මම කියන්නේ මේ මොකද්ද මාර්ගය කියන්නේ පිටු පෙරල පෙරලා කාලේ නැති කරගන්න එපා. දැන් බණ ඉගෙනගෙන ඇති කෙස් ගන්නට වඩා මෙයයි නිවන් මඟ කියලා අපිම කී වතාවක් කියලා දීලා ඇද්ද දැන් මේ සෙවිල්ල නතර කළා මේක පිළිගන්න ඕන මේක පිළිගන්න මේ බුදුරජාණන්සේ පෙන දේ පිළිගන්න ඕන තවත් එහාට පොඩ්ඩක් බලමුකෝ මීට වඩා හොඳ එකක් ඇති කියලා හිතන්න එපා. විවිධ විදිහට පෙන්වන්නේ බුදුරජාණන්සේ එකම දේ. මිනිස්සුන්ගේ ස්වභාවය දන්නවා භාගතුන් වහන්සේ ඒකයි මේ විවිධ විදිහට පෙන්වන්නේ. මේ පෙන්වන ධර්මයේ පිළිගත්තොත් යම් කෙනෙක් එසැනින්ම ඔහු සංසිඳෙනවා. අර කලබලය කරන ස්වභාවය නැති වෙනවා. ඒතර ඔහු සිහි ඒතර ඔහු අර කුසල් අකුසල් දන්න නුවණ ඔහුට පිහිටලා. ඒ නිවන් මඟ මේක දැනගත්ත ගමන් කුසල් අකුසල් දන්න නුවණ ඔහුට ඉපදෙනවනේ. නේද? ප්‍රඥාව අධිපති ප්‍රඥාව උසස් දේ බවටපත් වෙලා. එතකොට ප්‍රඥා උසස් දේ බවටපත් වුණොත් ඔහු කල්පනා කරන්නේ කුසල අකුසල් ගැනනේ. ඔහු අකුසල් බැහැර කරන්නත් කුසල් උපදවන්නත් තමයි ඔහු කල්පනා කරන්නේ. එයින්ම සිහිය ඉපදෙනවා. කුසල අකුසල් දන්නේ නැති කෙනා යුක්තිය අයුක්තිය නේද? තම හොයන්නේ දවසක් මේ විසාකා මහ උපාසිකාව බුදුරජාන් වහන්සේ වැඩ ඉඳද්දී විහාරයට ආවා. යම් ශෝකයක හිටියේ. ශෝකයක් තිබුණා. භාගතුන් වහන්සේ ඇසුවා මේ ඇයි මේ ඔබ කනගාටුවක් තියෙන්නේ කියලා. කිව්වා ස්වාමිනී භාගතුන් වහන්සේ මම රජතුමා මුණ ගැහෙන්න ගියා. රජතුමා මගේ කාර්ය කර දුන්නේ නැහැ. ඒක අයුක්තියක්. මට ඉටු කරේ නැහැ යුක්තිය කියලා කිව්වා. බුදුරජාණන් දේශනා කරනවා මේ විශාකාව ලෝකේ යුක්තිය හොයන කෙනාට කවදාවත් සුව පහතරපත් වෙන්න බෑ. යුක්තිය හොයලා සුවයටපත් වෙන්න බෑ. ඉතු වෙන්නේ නැහැ ලෝකේ. අපි සොයන්නේ මොකද්ද? කුසල් අකුසල්. අකුසල් බැහැර කරන්නත් කුසල් උපදවා සම්පූර්ණ කරන්නත් එයින් තමයි සංසිඳීම. යුක්ති අයිතියෙන් සංසිඳෙන්නේ. එතනින් විශාල විනාශයක් කරා යනවාමයි. දැන් බලන්න එක්තරා જાතියක් තව જાතියකකින් යුක්තිය ඉල්ලනවා. ಜಾති අතර අ르ගලනේ. අපේ જાතියට අපි යුක්ති ඉටු කරනවා කියලා පටන් ගන්නවා. අනික් જાති නැසනවනේ. අපේ ආගමට අපි යුක්ති ඉටු කරනවා කියලා පටන් ගන්නවා. අනිත් ආගම් නැසනවනේ. නේද? බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ කොයිතරම් මානුෂිකයිද කිසි තැනක අකුසල් ඉපදෙන නිමිත්තකට අපේ ධර්මයේ ඉඩක් නැහැ නේද? තියනවාද? ඈ අර බ්‍රහ්මජාල සූත්‍රයේ මුල දි ප්‍රකාශ කරන එක්තරා භික්ෂුවකට භාගතුන් වහන්සේට යම් කෙනෙක් බනිනවා හොඳටම නිඳා කරනවා ඒ බඳු දෙයක් ඇහෙනවා ඒ වගේ වෙලාවකදීවත් කිපෙන්න එපා කියනවා හිතන්න භාගතුන් වහන්සේට එහෙම චෝදනාවක් අයිති නෑ ඒ නිසා මම මොකටද කිපෙන්නේ කිපෙන්න එපා කියනවා ඉතින් ඒ විදිහටයි භාගතුන් වහන්සේ ශ්‍රාවකයා උපදවන ශ්‍රාවකයා ශ්‍රාවකත්වයේ පිහිටවන. අපේ ධර්මයේ ඒ වගේ එකක්. කිපීමට ඉඩක් නැහැ, අවසරයක් නැහැ. එහෙනම් සංසිඳීම ඇති කරගන්නයි ධර්මයේ තියෙන්නේ. ඒතරේ සංසිඳීම ඇති කරගන්න නම් සිහිය ඉපදෙන්න ඕන, විමුක්තිය සාරය විදිහට පිළිගන්න ඕන, විමුක්ති සාරය පිණිස උත්සාහ කරන්න ඕන. ඒ සඳහා ප්‍රඥාව උසස් දේ බවට පත් වෙන්න ඕන. ඒතර ප්‍රඥාව කියන්නේ ආරි සත්‍ය ගැන අවබෝධය. උසස් දේවාවටපත් වෙන්න අපේ ජීවිතේ. ඔය ධර්මතා හතර තියෙන්න නම් ප්‍රඥාව උසස් දේවාවටපත් වුණොත් සිහිය තියෙනවා. ප්‍රඥාව උසස් නොවුනොත් අපේ අපේ ජීවිතයේ ප්‍රඥාව උසස් නැත්නම් සිහියට මොකද වෙන්නේ? සිහිය දුර්වල අධිපති නැහැ. සිහිය නැත්නම් විමුක්තිය නැහැ. දැන් ඊතර වඩා ඒතර බලන්න මේ ධර්මයේ කොච්චර මේ අර්ථ සහිතද වචනයෙන් පව අර්ථ සහිත බව බලන්න ප්‍රඥාව උසස් දේ බවට පත් වෙලා තියෙන්න ඕන ඊට වඩා උසස් දෙයක් අපිට නොයි නැති වෙන්න ඕන ආරි සත්‍ය ගැන අවබෝධය තමයි උසස්ම අවබෝධය උසස්ම දේ බවට පත් වෙන්න ඕන කුසල් අකුසල් වෙන්කර දැනගැනීමේ හැකියාව තමයි උසස්ම දේ බවට පත් වෙන්න ඕන මක් නිසාද එයින් සිහිය ඉපදෙනවා සිහිය බලවත් වෙනවා සිහිය බලවත් වෙන්න එනකොට සිහිය අධිපති වෙනකොට විමුක්තිය ආරක්ෂා වෙනවා විමුක්තිය සම්පූර්ණත්වයටපත් වෙනවා. පැහැදිලිනේ? ඊළඟට තේරුම් ගන්න ආරි සත්‍ය ගැන අවබෝධය එමෙතම් ප්‍රඥාව උසස් දේ බවටපත් වෙන්න නම් සීලමය ආනිසංසයට පැමිණ තිබිය යුතුයි. සීලය කියන ආනිසංසය අපේ ජීවිතයට ලැබිලා නැත්නම් ප්‍රඥාවක් පිහිටන්නේ ප්‍රඥාවට ඉඩ නැහැ. සීලය කියන ආනිසංශය අපේ ජීවිතය තුළ තියෙනවා නම් ප්‍රඥාව ඉපදෙනවා. එතකොට අපිට ප්‍රඥාව උසස්ම දේ බවට පත් කරගෙන වාසය කරන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ සික්ඛානි සංසා භික්ඛවේ විහෙරත පඤ්ඤෝත්තරා. සීලය ආනිසංස සීල ආනිසංසයෙන් යුක්තව වාසය කරන්න ප්‍රඥාව උසස් දේ බවටපත් කරගෙන වාසය කරා. විමුක්තිය සාරය කරගන්න සිහිය අධිපති කරගන්න කියන. අන්නේ ධර්මතා හතරෙන් යුක්ත කෙනා තමයි මෙලවදීම ධර්මතා දෙකකින් එකකට කැමති විය යුත්තේ එක්ව රහත්වය පත්වීම නැත්නම් කෙලස් ටිකක් හෝ ඉතුරු නම් අනාගාමි තත්වයට පත්වීම. දැන් ඔබට තේරෙනවද අප වහවහ කළ යුතු අප සකසාගත යුතු දේ මොකක්ද කියලා. සීලය සීලමේ ආනිසංසයට පැමිණිය යුතුයි. සීලානිසංසයෙන් යුක්තව වාසය කළ යුතුයි. එයා පිරිහිනවද? පිරිහින. දැන් අපේ ජීවිතේ දියුණුවක් නැත්නම් ශ්‍රාවකත්වයේ කියන දේ නැත්නම් ශ්‍රාවකෙක් විදිහට අපි දියුණුවක් නැත්නම් කොහොමද අඳුරගන්නේ ඒක? අපි ශ්‍රාවකෙක්ද ශ්‍රාවක නෙවෙයිද කියලා අඳුරගන්නේ කොහොමද? දුකසේ වාසය කරන්න වෙනවා නම් ශ්‍රාවකෙක් නෙවෙයි. පීඩාවෙන් නම් වාසය කරන ශ්‍රාවකෙක් නෙවෙයි. නේද? දුකසේ වාසය කරන පීඩාවෙන් වාසය කරන හේතුව තමයි දුක් පීඩා ඇති කරන්නේ මොකෙන්ද? රාග දේශ මොහ වලින්. ඒ කියන්නේ සිත විමුක්තියක් නැහැ, නිදහසක් නැහැ. මිනිසු කියන්නේ මට නිදහසක් නැහැ කියලා කියනවනේ වෙලාවකට. මේ මොකෙන්ද? ළමයි වැඩි වෙලාද? ඈ? මිනිසු කියන්නේ වැඩ වැඩි වැඩ වැඩි නිදහසක් නැහැ කියන. ඒ වැඩ වැඩි වෙලාද? නැහැ. එයාට තේරෙන්නේ නැහැ. සිතේ කෙලසීමෙන්. වැඩ වැඩි වීමෙන් නෙමෙයි. දරුවෝ වැඩිවීමෙන් නෙමෙයි. එහෙමනම් සල්ලි වැඩිවීමෙන් මට වැඩි විසි කරන්න එපා මිසෝ. එහෙම කරනවද? <laughs> නෑ නේද? දැන් විශාකා උපාසිකවල ළමයි ගොඩාක් හිටියා කියලා අපි අහලා තියෙනවනේ. ඇයි ඒ කතන්දර අපිට කියලා දෙන්නේ? තේරුම් ගන්න මේ ධර්මය. එහෙනම් ළමයි ගොඩක් ඉන්න කෙනා හිතන ළමයි ඉඳිවම බාධාවක් නෙමෙයි මේ වෙන ප්‍රශ්නයක් තියෙන කියලා තේරුම් ගන්න. මොකද්ද ප්‍රශ්නේ? කෙලස් වලින් පීඩාවටපත් වෙලා විමුක්තිය නැහැ. ඇයි කෙලෙස් වලින් පීඩාවටපත් වෙන්නේ? සිතේ ආරක්ෂකයා නැහැ. සිහිය අධිපති නැහැ. ඇයි සිහිය අධිපති නැත්තේ? කුසල කුසල් දන්නේ නැහැ. ප්‍රඥාව උසස් නැහැ අපේ ජීවිතේ. ඇයි ඒ? සීල ආනිසංසයට පැමිණ නැහැ. සීලේ ආනිසංසයේ බාටපත් වී නැහැ අපේ ජීවිතේ. සීල ආනිසංසය ලැබුවා නම් සීල ආනිසංසයෙන් යුක්තයි නම් ප්‍රඥා උසස් දේ බවටපත් වෙනවා වළක්වන්න බෑ කාටවත්. ප්‍රඥා උසස් දේ බවට යමෙකුගේ ජීවිතයපත් වෙනවා නම් සිහිය අධිපති බවටපත් වෙනවා. සිහිය අධිපති බවටපත් වීමෙන් සිත විමුක්තියටපත් වෙනවා. සුවසේ ඉන්නවා. ඒයි ශ්‍රාවකත්වය. ඒ ධර්මතා හතරෙන් යුක්තව වාසය කරන කෙනා මෙලවදී එක්වර හතරටපත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී තත්ත්වයටපත් වෙනවා. ඒ ඵල දෙකෙන් එකට කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් අපි ඔබට කියන්න තිබෙන්නේ ඔබ කැමති විය යුත්තේ මේ ධර්මතා හතරෙන් යුක්තව වාසය කරන්නටයි. මක්නිසාද? ඒ ධර්මතා හතරෙන් යුක්තව වාසය කරනකොට භාගතුන් වහන්සේ පෙන්වූ ධර්මතා ඵලයන් දෙකෙන් එකක් ඔබට ලැබෙනවා. නොලැබී තියෙන්නේ. ඒ ඵලයේ කෝකද කියලා අපිට කල්ලාතු පූර්ණ නිගමනය කරන්න බෑ. ඒ ඵලයන් දෙකෙන් එකක් ලැබෙන්න කැමති වෙන්න ඕන කියලා කියන්නේ ඒකයි. හැබැයි සීලේ ආනිසංශයේ සීලමය ආනිසංශයෙන් යුක්ත වෙන්න ඕන. ප්‍රඥාව සස්දේ බවටපත් වෙන්න ඕන. විමුක්ති සාරයේ බවටපත් වෙලා තියෙන්න ඕන. සිහි අධිපති විදියට ඔබේ ජීවිතය තුළ පවතින්න ඕන. ඉතින් මේ ධර්මතා හතරෙන් යුක්තයි නම් බුද්ධ වචනේ වෙනස් නොවන බව තේරුම් ගන්න අපි සෙත් පතන ඔබ කොයි කාටත් ඒ භාගතුන් වහන්සේගේ උතුම් ධර්මාබෝධය පිණිස සිළු දිනාට වාසනාව උදා වේවා